දෛ කරුකටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගෙන් මෑණිවරුන්ගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සතුටුයි ප්‍රකාශයටපත් කරන්න අපි මේ 70 වෙනි මිසනෝනේ පවත්වන භාවනා වැඩමුළුවටයි මුළු දීලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට භාවනා වැඩමුළුවක අවශ්‍ය කරන මූලික අංග තුනක් සම්පූර්ණ වෙලා තියෙනවා සම්පාදනය වෙලා තියෙනවා. නම් වශයෙන් කියනවා නම් මෙහි නීති පද්ධතිය විවස්ථා ටික කාටත් වගේ ප්‍රසිද්ධිය දැනගන්න ලැබිලා තියෙනවා. දෙක මේ ලැබෙන කාලසටහනේ පරියන්කේට ගියාම ඉඳගෙන වාඩි වෙලා භාවනා කරනකොට මොකද්ද කරන්න ඕනේ කියන උපදේශේ නැත්නම් කමටහන ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ කමටහන් දීම කියලා සඳහන් කරන්නේ. ඒ වගේම සක්මන් කරන වෙලාවේ කොහොමද කරන්නේ? එදින්ද වැඩ කරන වෙලාවේ කොහොමද කරන්නේ කියන එක පිළිබඳව මතක් කිරීමක් කරලා තියෙනවා. තුන්වෙනි එක තමයි පිරිසොක්කෝම විශේෂම පැවිදි නැත්තම් අයින් වෙච්චාම උපෝසත අටහාංග සීලයේ සමාදන් වෙලා තියෙනවා. මේක ඇත්තටම භාවනා වැඩමුළුවට අත්‍යවශ්‍යම මූලික කරුණු තුනක්. ඉතින් මේ තුන දැන් දාන්නවා. අංග සම්පූර්ණයි. ඉෂ්ට වෙලා තියෙනවා කියන පදමේ තමයි අපි අද වැඩ පටන් ගන්නෙ. කෙසේ නමුත් අපි පටන් ගන්න ඉස්සල්ලාම ධර්ම සාකච්ඡාවකින් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් ඉතින් මේ කියාපු කාරණා තුළ පිළිබඳව කාට හරි පැහැදිලි කිරීම අවශ්‍ය නම් දැනගන්න අවශ්‍ය නම් කරුණා කරලා ඒ ටික සම්පූර්ණ කරගෙන ඉදිරියට යන එකයි වටිනකම නිසා පැකිලෙන්න එපා. අපි මේ ඉදිරිපත් කරන අද විවස්ථා මතින් කාට හරි අපහසුතාවකට පත් වෙලා තියෙනවා ඇයි ඒක එහෙම වෙන්නේ නැත්තම් මොකද්ද මේ විවස්ථාව කියලා පැහැදිලි කරගන්න. කාලසටහන පැහැදිලි කරගන්න. එහෙම නැතුව දැන් කර්මන ඉඳලා කාලසටහන වරද්දන්නත් එපා විවස්ථාව වරද්දන්නත් එපා අපි එහෙමනොත් වැඩමුළුවෙන් ඉවත් කරනවා. ඒ නිසා දැන් අපහසුකමක් තියෙනවා කියන්න ඕනේ. ඒ වගේම කමඨාහන පිළිබඳව දේශනාවකට අහුම්කන් දුන්නා. ඒක හරියට දන්නේ නැත්නම් අපි ඒක විවේකීව විසිතුරුව විෂදව දැනගන්න ඕනේ. එහෙම නැතුව තම තමන්ගේ කමටහන් අනුව භාවනා කරනවා එනවා කියන එක කරනවා කියන එක අපේ විවස්ථාවට විරුද්ධයි. අපි මේ කමටහන දීලා තියෙනවා. ඒක පිරිසුදු කරගන්න නැත්නම් අන්තිම දවසේ යන්න කිට්ටු වෙලා කියනවා ස්වාමීන් වහන්සේ බොහෝම ආශාවෙන් අපි දවස් 3ක් 4ක් 5ක් භාවනා කරන අනේ අපිට කමටහනක් දෙන්නකෝ ගෙදර යන්න ඉස්සලා කියලා ඉල්ලන වෙලාවල් තියෙනවා. ඒ තරම්ම කාලේනාසි කිරීමක් කරලා අන්තිම මොහොතේ මතක් කරනවා අනේ අපිට කමටහනක් දෙන්නයි කියලා. ඉතින් ඒකකොට මටත් සොරි කියලා හිතෙනවා. අපරාධේ කාලේ නාස්ති කරලා මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ අහන්නේ අන්තිමටම. එහෙම නැත්නම් Taman රකින්න සීලය ඒ ශිල්පද දන්නවනම් රකින්න. දන්නේ නැත්නම් දැනගන්න. ඒක දැනගෙන ශිල්පද රකින්න නැත්නම් ඒක භාවනාවක් නෙවෙයි ආපස්සට යනවා. සමාදන් වෙලා සිල්පද කඩනවා නම් ඒක භාවනාවක් නෙවෙයි ආපස්සට යනවා. ඒ නිසා ඒක පිරිසුදු කරගන්න අයියේ සිල් රකින්නේ මොනවාද ශික්ෂාපද කියන එක. ඉතින් ඒ තුන උල්ලංඝනය වුණොත් ඉතින් අපිට හරියට මේ අපහසු තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා අකමැති. ඒකයි මම කියන්නේ මුලින්ම අපි ඒක දන්නවා කියන පදනමෙන් අපි ධර්ම සාකච්ඡාව පටන් අරගන්නේ. ඒ වුණත් මම සාදරෙන් ඉල්ලා ඉන්නවා කාට හරි ඒක තේරෙන්නේ නැත්නම් කරුණාකරලා ඒක පිරිසුදු කරගන්නයි කියලා. ඊට පස්සේ අපි අද ධර්ම සාකච්ඡාවකට යනවා. ඉතින් ඒකට පුරුදු දන්න කට්ටිය ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක සභාගත කරලා පුළුවන් ප්‍රමාණය විස්තර කරනවා. කාට හරි අතරවාරයේදී අර කලින් කියපු මාතෘකා තුන මත හෝ නැත්නම් වෙන ප්‍රශ්න තියෙනවා කරුණාකරලා මේ මයික් එකක් වින් කරලා තියෙනවා අහන අයට. ඒක ක්‍රියාවිරහිත කරලා තියෙන්නේ. ඒකේ ස්විච් එක දෙසරයක් ඉස්සරහට කඩනකොට ඒක වැඩ කරන වැඩ කරනකොට මේ මෙන්න මේ කෝණයට තියලා කතා කරන්න. එතකොට මේ සද්ද, මේ ප්‍රශ්න වාර්තාගත වෙනවා. එතකොට සාකච්ඡාවට පෞද්ගලිකව සම්බන්ධ නොවි වාර්තාවල් ගත පිච්ච බණහන අයට ඒක උදව්වක් වෙනවා. එහෙම නැතුව ප්‍රශ්න මයික් එක නැතුව කතා කළොත් වාර්තා වෙන අඩු නිසා ඒ අහන අයට එකෙන් බාධා වෙන්න නිසා ඒගොල්ලන්ගේ ඉල්ලීමකට කරන අනුග්‍රහය තමයි මේ මයික් එකක් පාවිච්චි කරන එක. නමුත් ඒක සමහරු අකමැති. ඒ වගේ මයික් එකක් පාවිච්චි කරන්න වීම අකමැති කාරණාවක්. ඉතින් ඒක කනකාටු ප්‍රකාශන එක විතරයි අපිට කරන්න තියෙන ඉල්ලීමක් කරන්න. ඉතින් මේ කාරණා වලින් පස්සේ අපි යනවා ධර්ම සාකච්ඡාව සඳහා අපි ලිඛිත ප්‍රශ්න රජි මාතෙන් ඉල්ලා හිටිනවා සභාගත කරන්න කියලා. ඔය බිත් වලට හේතු වෙලා ඉන්න කට්ටිය ඔළුවේ ගෑවුනොත් එහෙම හුණු ගාලා දීලා යන්න ඕනේ. පොල් තෙල් ගාගෙන හේතු වෙන්න එපා. රිට්‍රීට් 70ක් කරලා තිනවා බලන්න කිසි කෙනෙක් ඔළුව තට්ටු වෙලා තියනවා කියලා. ඒ නිසා ඒක ඔළුව ගලවන්න වෙනවා. එහෙම නැත්නම් කෙස් ගලවන්න වෙනවා. නැත්නම් හුණු ගන්න වෙනවා. ඒ නිසා මැදට එන්න බැරි නම් හේතු වෙන්න එපා. හේතුනොත් බුදියන්න පුළුවන්. මැදට આવොත් බුදු වෙන්න පුළුවන්. බුදියන්න ඕන යන්න කොනට නැත්නම් අර කෙල්වරට ගිහිල්ලා බුදිය ගන්න. මම ඔවට මයි ළඟ නැහැ කිසිම වැදගත්ෙද්ද සභාවේද මොකක්වත් නැහැ. අපි මේ කටයුත්ත කාටත් ආදර්ශයක් විදිහට කරන්න ඕනේ. මම මේ කියන එක නරකන ඒකත් මම කියනවා කරුණාකරලා සභාගත කරන්නයි කියලා. නමුත් මම අර මේක කියන්න කවුරුත් නැහැ. ඉතින් ඒක මගේ යුතුයකමක්. ඒ නිසා මට පුද්ගලිකව කවුරුවක් කරන වේවා නොවේවා මට කිසිම එහෙම නම්බුකාරකමක් කවනම්බුකාරකමක් නැහැ. ඉතින් ඒ වගේම මගෙත් මේ පවත්තගෙන යනකොට අඩුපාඩු එහෙම තියෙනවනම් සහෝදරයෙකුට කියන්න වගේ එහෙම නැත්නම් මගේ කරන ඉල්ලීමට ගෞරවයක් වශයෙන් කරුණා කළා කරන්න. මොකද මේ 70 දී අපි ඉගෙන ගත්ත ප්‍රමාණය ඔය ඔක්කොටම වැඩි වැඩි. රිට්‍රීට් 70ක් කළා අපි ඉගෙන ගත්ත ප්‍රමාණය මෙතෙන් ඇවිල්ලා කට්ටි ඉගෙන ගත්තට වැඩි වැඩි. ඒ නිසා ඒකට පැකිලෙන්න එපා. ඒක නිසායි මම මේ මතක් කරන්න තරහ වෙන්න එපා. හොඳයි අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්න. අවසරයි අපි හඳුන්නේ හිත එක අරමුණක තබා ගැනීම අතිශයින් අමාරුය. හිත විවිධ අරමුණු කරා දිවනවා. නැතිනම් නිදිබර ගතිය එනවා. කරුණාකර ස්වාමින් වහන්සේ මේට පිළියමක් දෙන්න. තෙරුවන් සරණයි. සියලු දෙවි රකවරණයි. ඔබ වහන්සේට උතුම් වූ නිවන ඉක්මන් භවයකදීම සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. ඔය බුදුචානන්සේ දේශනා කර තිනා පන්දනං චපලං චිත්තං දුන්නිවාරයන් මේ හිත මොන විද්‍යකින්වත් ඒක අරමුණක තියන්න බෑ ස්පන්දනය වෙන සුළුයි චපලයි වාරණය කරන්න බෑ. ඉතින් ඒක අපි දන්නේ නැත්නම් අපිට මාතෘකාවක් වෙන්නේ අපිට විශේෂෝචර වෙන්නේ අපි එදිනදා කටයුතු වලින් බැහැර වෙලා හිත හදන භාවනා කරන ආධ්‍යාත්මික ආගමික වැඩකට ගියාට පස්සේ තමයි. ඉතින් අපි හිතන්නේ හිත හදන ආධ්‍යාත්මික ආගමික වැඩට ගියාට පස්සේ හිත තවත් කීකරු වෙයි අපිට සාධක කරුණු ඉදිරිපත් වෙයි කියලා. නමුත් හම්බ වෙන්නේ ඒක නෙවෙයි. අපේ හිතේ gedara ඉන්නකොට තිබුණාටත් වැඩිය හිත වික්ෂිප්ත ගතියක් ඒ කර්මොට සම්බන්ධ කරගන්න ගතිය පහළ වෙනකොට හැම කෙනෙකුටම හිතෙනවා මේ මගේ හිත තමයි මේ නිශ්චිත කරන්න බැරි අසංවිධිත එහෙම නැත්නම් අන්‍ය විහිතව ඉන්න එක නෑ මේ මනුස්ස හිත. ඒ අතින් අපි ඔක්කොම සමානයි. මිනිස්යාගේ කොයි කෙනාගේත් හිත මෙච්චරයි. ඒක තව පොඩ්ඩක් උග්‍ර වෙනවා. තව පොඩ්ඩක් හැලහැප්පෙනවා භාවනාවට ආවට පස්සේ. ඒකට අටුවාචාරින් වහන්සලා පෙන්වන්නේ කැලේ කුළු වෙච්ච කුළුමීමා අල්ලගෙන ගමකට ගෙනිච්චට පස්සේ ඌ කැලේ ඉන්නවට වැඩිය කුළු ගති පාන. ඌ හරිම දරුණු. කැලේ ඉන්නකොට මීමා එච්චර සැර නැහැ. හැබැයි මිනිස්සුෙකුට ගහන්න කැලේ ඉන්න දරුණුම සතා මීහරකා. නැගිටලා ගහන්න ගත්තොත් එimhe ආයේ මොකක්වත් නැහැ සීමාවක්. ඊට මේ මිනිසෙකුට ගහන පැත්තෙන්. හැබැයි සාමාන්‍යයෙන් එලවලා යන සතෙක් නෙවෙයි. කුළු මීහරකෙක් ගමත ගත්ත ගමන් ගත. ඒකේ අපේ හිත මෙතෙක්කල් කුළු වෙච්ච මීහරකෙක් වගේ. ඔහේ කැලේ වනචර වෙලා හිටියා. දැන් එළියට ගන්න හදනවා. ගත්ත ගමන් අර කුළු ගති සේරම් පානවා. වරමන්ද කඩන්න හදනවා. හිතුන ඉන්න ගලවගෙන යන්න හදනවා. ඉතින් මේ නිසා කරබෙල්ල අඹාගෙන අඬාගෙන මේක දඟලනවා. මේ තමයි භාවනාවේ බාල ආරම්භය. එතන වනේ හැසිරීමෙන් හිටපු සාමාන්‍ය වනලිහිණියෙක් කුරුල්ලෙක් කූඩුවකට දැම්මා වගේ. ගහන්න පටන් ගන්නවා කූඩුවට හොටෙන් කොටලා හොට මුල තුවාල කරගන්නවා මේක කඩාගෙන යන්න හදනවා. නැත්නම් නිදල්ලේ හැදිච්ච පූසෙකුට ලණුවක් දැම්මා වගේ. පූසෙකුට ලණුවක් දැම්මට පස්සේ උට බාම්මතයක් කියලා එකක් හැදෙනවා. බල්ලෝ බැඳලා පූස බැඳලා හදන්න බෑ. බැඳලා බලන්න උන් උස්සන ගහ ගන්න පුළුවන්. මේ ලස්සනට හිටපු සාන්ත සතා බැඳපු ගමන් එහෙමයි. ඉතින් මේක තමයි අපි මරණ මොහොතේදී මේක අනිවාර්යම වෙනවා. මේක දකින්නවා දකින්නකොට අපිට ඔය කැලිමි හරකේ එළියට එළියට ගත්තා වගේ බාන් මේ ලණුකින් ගැට ගාව පූසෙකුට බාම් මතය ආවා වගේ නිකන් හිටපු කුරුල්ලෙක් බැඳා වගේ අපි මේක දැකපු වෙලාවේදී අපි මරණයේදී බෙල්ල කාගනීද ඊර්ෂ්‍යා කරයිද තරහ වේද කියලා කියන්න බෑ. මොකද මැරෙන්න ඉස්සෙල්ලා මේක කරනකොට අපිට පුංචි chance එකක් එනවා අවස්ථාවක් එනවා මේක කොටු වුණොත් හිත කොටු කෙරොත් හික්මීමක් හික්මීමක් දුන්නොත් බයලජ්ජාවක් ඇති කරොත් ශික්ෂාවට ලක් කළොත් සමාධි ශික්ෂා ප්‍රඥාවට ශික්ෂා ලක් කරොත් මෙයාගේ හැටි කොහොමද කියලා බැලුවොත් හිතේ ව්‍යාප හිතේ න්‍යාය පත්‍රය හිත වැඩ කරන න්‍යාය කවම කවදාකවත් මේ මමයාගේ සුභ සිද්ධිය සඳහා නෙවෙයි. එයාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. নিකමට හරි ඒකට හරස් වෙච්ච දවසේ ඔන්න බලා ගන්න පුළුවන් හිත කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපිට හිතේ එතකොට කවුරු හරි හෝනියම් කරලා එහෙම නැත්නම් මේ පරණ කර්මයක් එහෙනම් මේක මට විතරයි මේක මගේ හිතේ කියලා නෑ මේක තමයි මානව හිත කියන්නේ මේකට. මෙන්න මේ මානවයට තමයි බුදුරජාණන්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කලේ මෙලස යුද්ධ බිමේ ශිල්පයේ 1000ක් දිනනකට වැඩිය උඹ උඹෝ දිනා ගන්න එක වටිනවා. ඒකට හම්බෙන පළවෙනි පාඩම තමයි මේක දැන් ඇති වැඩට බැස්සයි කියලා හිතා ගන්න පුළුවන්. හිත නොසන්තුරුම් ආණ්ඩුමට්ටු කරන්න බෑ. මං කියන දේ අහන්නේ නෑ. නමුත් මේ ඔක්කොම තියේදි තමයි බුදුහාමුදුර ප්‍රතිපදාවක් දෙන්නේ. ඒක නිසා මේකට උත්තරයක් දෙන්න තියෙන්නේ පරියංක භාවනාවේදී කරනවා නම් උපදේශ පන්තියේ තිබුණා එක හොඳට අතපය සීතල කරගන්න මූණ අතපය හොදාගන්න සීලය ආවර්ධනය කරලා පහසු ආසනයක වාඩි වෙන්න. ඊටාම පහසු ආසනයක වාඩි එතන විතරමයි හිත කීකරු වෙත්තොත් කීකරු හිත යම් හේතුවකින් බඩ එකක්මක් කිසි එකක්මක් දත එකක්මක් කුකුණෙක් කනවා මැස්සෙක් කනවා කූඩෙල්ලෙක් කනවා මధుරේ මොන්න දෙයක් තිබ්බත් එයා කවදාක සාමයට කැමති නැහැ. හැම වෙලාවෙම යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක සම්පූර්ණ දෙන්න ඕනේ. කාය විවේකේ නැත්තම් කාය සමබර කරලා එයින් අහන්න ඕනේ. දැන් මට සැප පහසුවක් මං වාඩි වෙලා ඉන්නවද කියලා. ඒ හිත කියන්නේ නැත්තම් සැප පහසු නැහැ කියලා කවුරු කිව්වත් වැඩක් නැහැ. හිත වගලා ගන්න ඕන. ආ දැන් වාසිය වාරිලා ඉන්නවා. එතකොට හිතින් අහන්න දැන් මම සමබරද වම දකුණ සමබරද මගේ ඉඳුරන් ඔක්කොම ලිහිච්ච ස්වරූපෙින්ද තියෙන්නේ. එහෙමනම් নিকමට හරි හිත ගෙවදින්න ඉඩ තියෙනවා නැත්තම් නන්නත්තරයි. ඊට පස්සේ මොකක්වත් නැහැ. මොනවත් ඉල්ලන්න එපා. මේ ඇති කරලා දීපු විවේකේ මේ ඇති කරලා දීපු සමබරකම මේ ඇති කරලා දීපු ලිහිච්ඡ ගතිය දිගට ඉන්න ඔබ කැමැතිද මේ විවේකයේ ඉන්න කැමැතිද මේ සැහැල්ලුවේ ඉන්න කැමැතිද මේ හුදේකලාවේ ඉන්න කැමැතිද කියලා හිතත් එක්ක ගනුදෙනුව විතරමයි කියන්නේ හිත කයේ සතපව ගන්න එක. ගෙටක වැද්ද ගන්න එක. ගේ ඇතුලේ තැම්පත් කර ගන්න එක තමයි අපේ ප්‍රධානම භාවනා යෝගාවචරගේ සියලු දක්ෂකා තියෙන එකට. ඉන්න පුළුවන් නම් මේ කයත් එක්ක සැනසීගෙන ඉන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ පොඩ පොඩ වැඩෙනවනම් ඊට පස්සේ පුළුවන් අපිට අරමුණක් අඳුනලා දෙන්න, නිය කර්මස්ථානයක් අඳුනලා දෙන්න, නිමිත්තක් අල්ලලා දෙන්න, මේ කර්මාන්තේ දියුණු කරන්න. නමුත් ඉස්සලාම කරන්න කැඩෙන කැඩෙන වෙලාවේ කරන්න නැවත නැවත කරන්න හිත පිට ගියාට පස්සේ කලබල කරන්නේ නැතුව, බනින්නේ ගහන්නේ නැතුව ආයෙත් ගෙනල්ලා කොහොම කොමාරි මේ කයත් එක්ක තැම්පත් කරන්න. කයත් එක්ක හාද කරනවා කියන වචනේ මම පාවිච්චි කරන්නේ. කයත් එක්ක මිත්‍ර කරනවා කියන වචනේ මම පාවිච්චි කරන්නේ. කයත් එක්ක මෛත්‍රී කරනවා. ආනෙක් මම කරන්න බලන ඒ චිත්තක්ෂණේ මෛත්‍රී චිත්තක්ෂණයක්. ඒ චිත්තක්ෂණේ සතිමත් චිත්තක්ෂණයක්. මේක ඇති කරලා දෙන එක විතරයි අපි රිට්‍රීට් එකකින් අපි කෙනෙකුට බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ කියනවා මේ ඇති කරගත්ත චිත්තක්ෂණ දෙක තුන හතර පහ කරගන්න ඕගොල්ලන්ගේ දැනුම පාවිච්චි කරන්න. ගෙදෙට්ට ගෙන්නලා දෙන්නම්. ගෙන්නලා දෙන්න පොඩි උපක්‍රම ටිකක් කියලා දෙන්නම්. ඊට පස්සේ ගෙදර ඉන්නා තාකල් හිත නොසන්ඩාල නැහැ. අකීකරු නැහැ. හැබැයි මහා ලොකු දේවල් ඉල්ලන්න එපා. යාර කියන්නේ මේ විශාල අරමුණට වෙලා ඉන්න. පස්සේ තමයි අපි ඒක ඇතුළේ තියෙන ආනාපානෙ හෝ පිම්බි මැකිලිම හෝ සක්මන් කරනකොට පොළවේ පය ගැටෙනක හෝ අතෙන්න ගත්ත හිතර දෙන දෙවනි පාඩම. උසස් පෙළ පාඩම. පළවෙනිම දේ තමයි Taman ඉන්නේ යම් ඉරියව්වක් වෙනවනම් ඒ ඉරියව්වට හිත gedeke වැද්ද ගන්න එක. අබිනිවේෂණය කරගන්න එක. ඒක අබිරමණය කරන දෙන එක. මේ සැප මත නෙවෙයි මේ කතා කරන්නේ ඉඳුන් හිටුන් සැපපි කියන එක. ඉඳුන් හිටුන් පහසුකම් විතරයි. වෙන සුඛෝපභෝගී දේවල් නෙවෙයි. ඉඳුන්ට පහසුකම කායට දීලා හිතට කියන්න ගෙටෙන්නේ. මගේ පුංචි දෙයකට වගලා ගන්න පුළුවන් නම් කිට්ටු කරගන්න පුළුවන් නම් දුර ගමනක් යන්න පුළුවන් මේකට සරුවචනාංශේ කායගත සතිය කියලා කියනවා කාග්‍යාසි 14 ආකාරයකට විස්තර කරනවා මේ හිත ගෙට ගෙවද්ද ගැනීම නිසා මේ වගේ හිත පිටේ යෑම කරදරයක් හිරියරයක් බාධාවක් දන්න කෙනාට එක චිත්තක්ෂණයට ගෙට ගෙවද්ද ගැනීම ලොකු ජයග්‍රහණයක් මං කියනවා හොඳටම භාවනා දන්න කෙනාට ඒක ජයග්‍රහණයක් කියලා විශේෂ පොඩි කෙනාට නෙමෙයි ලොකු කෙනාටත් ඒක ජයග්‍රහණ නිසා අපි හැම වෙලාවෙම කරන්නේ මාත් එක්ක මම යාළු වෙලා මගේ ඉරියව්වේ හිත පවත්තන එක තමයි කරන්නේ ඒ නිසා පළවෙනිම ගන්න කළ හැකි දෙයක් ඒක ජයග්‍රහණ වුණාට පස්සේ සාර්ථක වුණාට පස්සේ අපි යන් ඉදිරියට ගෞණීය ස්වාමින් වහන්සේ සතිය දියුණු වෙන බව දැනගන්නේ කෙසේද සෑම ඉරියව්වකම සතිය පැවැත්වීමට උත්සාහ කරමි. නමුත් ඒ දියුණු වෙන බවක් දැනෙන්නේ කෙසේද යන්න මට ගැටලුවකි. නිර්වාණ සරණයි. සත්‍ය ජීවනය කියලා කියන්නේ අවස්ථාවට එළඹෙනවා මූණ දෙනවා කියන එක. ඒකෙදී අපි කියන්න පුළුවන් වාහනයක alignment හදනා වගේ කඳ තියෙන දිහාට ඔළුව දාගෙන බලන ඉන්න එක තමයි සතිය කියලා කියන්නේ. හැබැයි යෝගාවචරයකට කියන්න පුළුවන් යම් වෙලාවක Tamanට තේරෙනවා නම් මා ළඟ සතිය නැහැ කියන එක මම දැන් මගේ සතිය කැඩිලා ගිහිල්ලා කියන එක දන්නවනම් ඒක ලොකුම ලොකු දියුණුවක් සතියේ. සතිය තියෙන වෙලාවට විතරක් නෙවෙයි නැති වෙලාවටත් දන්න. ඒ නිසා සතිය දියුණු වෙන්න දියුණු වෙන්න තමයි තේරෙනවා බත් කනකොට මට සතිය තිබිලා නැහැ. කතා කරනකොට සතිය තිබිලා නැහැ. නාන වේලාවේදී සතිය තිබිලා නැහැ. නිදාගෙන ඉන්නකොට සතිය තිබිලා නැහැ කියලා නැති තැන් සතිය අඩු තැන් වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඒක හොඳටම තේරෙනවා දැන් Tamanටම Tamanගේ ඡායාව කණ්ණාඩියකින් පේනා වගේ සතියට පේන්න පටන් අර ගන්නවා අපි යමක් කරනකොට ඒ දේ නෙවෙයි කරන්නේ. ඒ දේ නෙවෙයි යෙදිලා තියෙන්නේ. වෙන දෙයක් ගැන හිත හිත අතීතය ගැන අනාගතය ගැන වෙන තැනක් ගැන වෙන කෙනෙක් ගැන හිතමින් මේ වැඩ කරනවා. එතකොට හිස එක දිහාවක කඳ එක දිහාවක. නිසා සරුවචනංශේ සතිය ඇතෙකුගේ ගෙලට උපමා කරලා තියෙනවා. ඇතාට පැත්ත බලන්න බෑ. හැම වෙලාවෙම කඳ හැරවෙන දිහාට ඔළුව හැරවෙනවා. පරෙය්යට අංශක 180ක් ඔළුව හරවන්න පුළුවන්. කඳ මෙහෙම බලන්න පිටිපස්ස බලන්න පුළුවන්. අලියට බෑ. ඇත් කියලා ඒ නිසා හත්ති ගීව සතියට යොමු කරනවා කඳයි ඔළුවයි දෙකම ලයින් වෙලා අපි හුඟක් වෙලාවට වැඩ කරනකොට අන්ධ මන්ද බුද්ධිකයි නැත්නම් අන්ධ මන්දයි එකක් කියනවා එකක් හිතනවා එකක් කරනවා ඉතින් එතකොට බත් කන ගමන් කතා කරන්න ගියම දත හැපෙනවා. මේව සාමාන්‍ය නිදර්ශන විදිහට පෙන්වන සතිය නැති වෙච්ච දෙයක් විදිහට ඉතින් එකවරකට එකයි ඒක හොඳින් කරන එක තමයි සත්‍ය පිහිටීමට ආධුනිකයා ගන්න ප්‍රයත්නය. නමුත් අපේ ජීවිතේ ඊට වඩා බොහොම සංකීර්ණයි. අපිට එකවරකට එකක් කර කර ඉන්න බෑ. ගොඩක් කරන්න වෙනවා වගේ පේන්න තියෙනවා. එතකොට තමයි තේරෙනවා එලඹ සිටින ගතියක්. එහෙම නැත්නම් කරන වැඩේ දෝතිම්ම කරන ගතියක්. කරන වැඩේ බොහොම සැදී පැහැදී ආදර ගෞරවයෙන් නැමී සිට කරනකොට ඒකට සක්කච්ඡාකාරීකම කියලා කියනවා ඒත් එක්ක සතිය පිහිටනවා. ගැඹුරටම යනකොට තමයි තේරෙන්නේ මේ මේ තැන්වල මට සතිය නැහැ කියලා තමන්ට තේරෙනවා ඒකේ ආනිසංස ලැබෙන්නේ එහෙම සතිය නැහැ කියලා වැටුණාට පශ්චාත්තාප නොවන තැනට ගියාට පස්සේ භාගයට නිවන් දැක්කා. සතිය නැහැ. නැති බව දන්නවා. දැනගත්තට පස්සෙත් පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඊට පස්සේ පුළුවන් විදිහට සතිය හදා ගන්නවා මිසක්කා නැති කැඩිච්ච සතිය ගැන පශ්චාත්තාප නොවීම සතිය බලවත් වෙද ගැනීමක් නමුත් මේ ප්‍රශ්න අහන්නේටදී මූලික අවස්ථාවේදී එතකොට වර්තමානයේ එළඹ සිටීම අප්‍රමාදය මදය අනිප්පත්ත ප්‍රමාදයේ අනිප්පත්ත මුළු හදින්ම දෝතිම්ම වැඩක් කරන වෙලාවේ තියෙන ගුණයට අපි සතිය කියලා කියනවා. ඉතින් ඒක බොහෝ විට අපි ළඟ තියෙන එකක් දන්නේ නැති එකක්. මේ පරියංකේදී මේ භාවනා මඩුණු වැඩමුළු අපි කරන සියලු වගකීම් යුතුයකම් බාහිර තබලා පොඩි වැඩ ටිකක් බලනවා. ඒ දෙයට එළඹ පෙළඹ වාසය කරන්න පුළුවන්ද කියලා වැඩේට ඒක වැඩිවීමක් පේන්න තියෙන්නේ කොහොමද කියන එකයි මේ ප්‍රශ්නේ. Tamanට අසතිමත් වෙලාව ප්‍රමාදයට වැටිච්ච වෙලාව මදයට වැටිච්ච වෙලාව මේකයි මේකයි කියලා තේරෙනවනම් ඒක ලොකු දියුණුවක්. ඒකට නොසලී ඉන්නවනම් භාගයට නිවන් දැක්කා වගේ කියලා කියනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විටදී කය මස්තදල්ලක්සේ දැනුනි. තවදුරටත් අඩියක්වත් තබා ගැනීමට නොහැකි විය. ඉක්මනට පිටියල්ලා ගතිමි. මේ කය මස්කුලියක් මෙනයි සිතිනි. මේ පහදා දෙන්න. දෙවනි කොටස පරයන්ක භාවනාවේදී පීරිසයක් බිම් වැටි කුඩු වී යන්නක් මෙන් මේ කයෙහි ඇට ටික විසිරී නොපෙනී ගොස් හිස් බවක් දැනුනි. එය පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. භාවනා කරගෙන යනකොට පරියන්ක සක්මනේදී අපේ හිත කතා කරන්නේ රූපක මාර්ගයෙන්. අපේ හිත කතා කරන්නේ නිදර්ශන මාර්ගයෙන්. මේවට අපි සංඥා කියලා කියනවා. ඉතින් හිත සාමාන්‍ය මොළයත් එක්කත් වෙන කෙනෙක් එක්කත් ශරීරයේ ඉඳුරන් එක්කත් කතා කරන්නේ කලින් යොදාගත්ත සංඥාහරහා රූපකහරහා ඒ රූපක තමයි ඔය පෙන්වන්නේ. මස්සදල කොයි කෙන එකට ඇට නෑ. ඒකට මසකින් සමකින් ආරක්ෂා වෙලා නෑ. ඒ නිකන් වැగిරෙන සුළු ගතියක්, පටවි ගතිය, ආපෝ ගතිය තියෙන එකක්. ඒ වගේම පරියංකයකින් දැද්දී විදුරු භාණ්ඩයක් කඩලා යනවා වගේ, මැටි භාණ්ඩයක් කඩලා යනවා වගේ, බුදුරජාණන්සේ පාවිච්චි කරන මැටි කල කැඩිලා යනවා වගේ කියලා. ඉතින් මේ වගේ සංඥාවල් එද්දී ඒව ඇවිල්ලා යන සංඥා. නිත්‍ය සංඥා නෙවෙයි. නමුත් අපි ඒ වගේ දේවල් ගෙට ගෙවද්ද ගන්නව වෙනුවට ඒ වෙලාවට කළ යුතු සෞඛ්‍ය සම්පන්න සංඥාවර තමයි අරමුණ කියලා කියන්නේ. නිමිත්ත කියලා කියන්නේ ඒ වෙලාවට යෝගාවචරයට දන්නවනම් දැන් මගේ ඇඟ මස් කුලියක් වඩපත් වෙලා පාලනය කරගන්න බැරි තත්ත්වයට යනවා. මේ தත්වෙට ගියාට පස්සේ අපි ඒක ලොකු කරගෙන ඒකට ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේකට හේතුඵල ධර්ම කියලා හොයන වා කියලා කියන්නේ මම මෙතෙක් කරන ගිය සක්මන 100%ක්ම අමතක වෙනවා. පය බිම තියෙන බව දැනෙනවද මේක සිද්ධ වෙන්නේ නොදැනීද්දිද මේක වෙන්නේ? එහෙම නැත්නම් ඒක දැනට කතා නොකර මේ ආපු ආගන්තුකයා ලොක් කරගන්න හදනවා. භවනා කරගෙන ඉන්නකොට මේ වීදුරු භාණ්ඩයක් කඩලා යනවා වගේ පීරිසක් කුඩලා යනවා වගේ දැනෙනකොට ආනාපානෙමද ඉන්නේ නැත්නම් ආනාපානෙ සම්පූර්ණයෙන් අකමකාගෙන මේක එනවද මේක ගියාට පස්සේ නැවත ආනාපානට යන්න පුළුවන්ද කියලා මේ කතාව මේ ඉදිරිපත් කිරීම ආනාපානයේ තේමා කරගෙන පරියන්ක ආනාපානය කරනවා කියන උපකල්පන ඉදගෙන මම මේ කතා කරන්නේ ලියපු දවසට කියපු දවසට සක්මන් කරනකොටත් මම මෙජෙක් වෙලා කර කර හිටියේ පයේ මට වම තිනුට මෙහෙම දැනනවා දකුණු තිනුට මෙහෙම දැනනවා එහෙම කර කර ඉන්න වෙලාවක මගේ හිත මගේ කය මාස්කුලියක් බාටපත් වුණා. ඒ වෙලාවේදී මට මේ වම දකුණ බලන්න බැරි වුණාද? මේක ඉවරනට පස්සේ පුළුවන් වුණාද කියලා සක්මනේ කලයුත්ත ගැන වචනයක් හරි කියලා කතා කරනවා නම් මේකේ ගුණයක් තියෙනවා. මේ එන ආගන්තුකයා ලොකු කරගෙන තමන් ගාඩකටයුතු ප්‍රධාන කර්මස්ථාන ගැන වචනයක්වත් නොකිය මෙච්චර බොඳ මෙච්චර බොළඳ සංඥාවක් ස්ථිර කරගන්න හිත ආදන ඇති. මේකට සහයෝගය දෙන්න වටින්නේ අපි දෙන්න ඕන ප්‍රධානතන අපි අඳුන්ලා දීපු සක් කර්මුණටයි. මූල කර්මස්ථානටයි. ඒ ගැන වචනයක් කතා නොකර මෙව්වට කියන්නේ නිකන් ගම්මැදි හැලී කියලා. පච කියලා. එහෙම නැත්නම් කියන්නේ සම්පප්පලාප කියලා. කමඨයන් සුද්ධ කරනකොට කියන්න ඕනේ මම කර කර හිටියේ මේමයි ඒක මේ මේ වැටෙහෙද්දි මට මේ වගේ එකක් ආවා. ඒක ගියාට පස්සේ මම පුලේකට ආවද යන්න බැරි වුණාද කියලා මූල කර්මස්ථානයේ තේමා කරන කතා කරනවා. පරියන්කේදීත් එහෙමයි. ඒ ගැන කතා නොකර මෙහෙම කිව්වහම කිසිම දෙන උත්තරේ නඩුවට කිසිම අදාළ කමක් නැහැ. අරස් ප්‍රශ්න ගොඩාක් අහන්න වෙනවා අදාළ සාක්ෂිය ගන්න. මම කියන්නේ සාක්ෂියට නුසුදුසෙක් කියලා. නැත්නම් උසාවියේ කතා කරන්න දන්නේ නැතිකම. උසාවියේ කාලේ නාස්ති ඒ නිසා මූලික උපදේශ පන්තියට නැවතත් අහුම්කන් දීලා හෝ සක්මනීදි Taman කර කර හිටියේ මොකද්ද? මේකට ඉස්සලා ඒක කෙරුවද? මේකට ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම අකමකා ගියාද නැත්නම් නැවතත් Taman දෙන්න යන්න පුළුවන් වහද? පර්යංකේ තමන් කර හිටෝ භාවනාව මොකද්ද මූල කර්මස්ථානය මොකද්ද ඒක කරද්දී මේ සිද්ධියකට කොහොමද සම්බන්ධ වුනේ මේ සිද්ධියට පස්සේ සම්පූර්ණයෙන්ම අර වැඩි අකමකා ගියාද නැත්නම් මේ සිද්ධියෙන් පස්සේ නැවතත් තමන්ට මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියලා ඒ මූල කර්මස්ථානය අරමුණ ප්‍රධාන අමුත්තා ප්‍රධාන දේ ගැන කතා කරලා මේ කියනවනම් විශ්ල කරන්න පුළුවන් ඒ නිසා මම මේ කියන ක්‍රමයේ හැටියට මේ ප්‍රශ්න කරු කැමැති වෙන එකක් නැහැ මම කවුද කියලා ඉදිරිපත් වෙන්න. මම බැගෑ වෙලා කියනවා කරුණාකරලා මේ අදාළ තොරතුරු ටික සභාගත කරන්න. එතකොට අපිට සාකච්ඡාවට ගොඩක් විස්තර ලැබෙනවා. කොහොමද මේ අතුරු අමුත්තු සම්බන්ධ වුණේ ප්‍රධාන අමුත්තත් එක්ක කොහොම කරගෙන යද්දිද කොයි වෙලාවේද මොකද කියලා පසුබිම තෙන්නේ නැතුව මෙව්වෙන් කියන්නේ මේ කොහෙද යන අනිච්ච සංඥාවක් නිට්ටය කරගන්න හදලා අහක යන නයි ඔඩොක්කේ දාගන්න කතාවක්. ඉතින් ඒකට අපි අපේක්ෂා කරනවා කවුරු හරි ඒකට හරස් උත්තර දෙන්න කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මට පැය කාලක් විතර ඉන්න විට කයේ වේදනා දැනෙන බැවින් ඉරියව් වෙනස් කරන්න වෙනවා. අනේ මට පිට වෙන්න. ඔබ වහන්සේට පිං. අනේ මට මේ වේදනාවෙන් ඉස්සරලා කරන කර්මස්ථානේ කියන්න මට එතකොට මොනවද දැනෙන්නේ කියන්නේ? එතකොට මට කිතගේ වේදනාව මොකද කරන්න කියලා. මේ ඉස්සෙල්ලා ප්‍රශ්නේම තමයි. අතරමඟදී ඩොක් ගාලා කියන වේදනාව කමන මට පිහිට වෙන්නේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා විනාඩි 15ක් භාවනා කරලා තියෙනවානේ. මොකද්ද කරපු භාවනාව? ඒකෙදි මොනවද ලැබිච්ච තොරතුරු? අන්න ඒකෙන් මට පුළුවන් මේ ප්‍රශ්නට උත්තරේ හොයන්න. උත්තරේ දෙනවා කියන එක නෙවෙයි. හිතා ගන්න. ඒ මොනවාක්වත් නැතුව මම මෙච්චර සාදරෙන් කිනු ඉඳගත්තාම ආනපාන බලන්න කියලා මට කියන වේදනාව දැක්කයි. මම කියන්නේ තාම සාදරෙන් ආනපන බණද මෙන්න කියන පීරිසක් කරනවා දැක්කයි. සක්මන් කරගෙන බේන් කියනවා මස්ස දැල්ලක් දැක්කයි. ඉතින් මේ මිනිසෙකෙන් අංජනමක්වත් බලන්න පුළුවන්ද කියලා හිතන්නකෝ. හිතෙන දේවල් කියනවා මං අහන මොනවක්වත් කියන්නේ. ඒ නිසා මම කියනවා කරුණා කරලා තමන් කරන කර්මස්ථානයේට මේ අතුරු ආන්තර සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මූල කර්මස්ථානයේ මුල් කරලා කතා කරනවා මිසක් ඔය එහෙම අනේව ගැන කතා කරන්න පටන් අරගත්තොත් යන්නේ කොහෙද මල්ලේපෝල් කතාවක් මේ ප්‍රශ්න කරගුණෙත් මම අහනවා මේ වේදනාව වෙන්නේ ඉස්සෙල්ලා මොකද්ද මූල කර්මස්ථානේ උනේ? ඒක කොහොමද මෙනෙහි කිරුවේ කොහොමද වැටහුනේ? ඒකද මේ මූල කර්මස්ථානයේදී මේ වේදනාවක පාරටම ආවද නැත්නම් ටික ටික ආවද? ඒකට තමයි මොකද කළේ? අන්න ඒතොරතුරු දුන්නොත් මට හදා බෙදා ගන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට තියෙන වේදනා ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්ජෙක්ෂන් එකක් ගන්න හිරි වැටෙන්න ඉවරයි. නැත්නම් බෙන්ඩෝල් පෙත්තක් ගාලා බුදිය ගන්න ඉවරයි. නමුත් මෙතෙන් අපි ආවේ ඒකට නෙමෙයි. වේදනානස ගැන උගන්වන පාඩම නෙවෙයි මේක. මේ කියන්නේ ආ භාවනා කරනකොට වේදනාවක් ආවම මොකක්ද ඊට ඉස්සෙල්ලා කරපු භාවනාව මට මෙහෙම වුණේ. මෙන්න මෙහෙම වේදනාව සම්බන්ධුනේ කිව්වොත් මම වග කියනවා. මේ දෙවෙනි වතාවටත් මම කියනවා මේ ප්‍රශ්න කරන කයගෙන් හරස් ප්‍රශ්න ඇහිීමේ අයිතිවාසිකව මම තියාන කතා කරන්නේ. කැමැති නම් කවුරු හරි තමන්ගේ තුරුසු ස්වභාවයට දාන්න ඒක ලොකු ධර්ම සාකච්ඡා ලොකු පණක් වෙයි. ඉදිරිපත් වෙන එකනා විහිළුකාරයෙක් වගේ පේන්න ඉඩ තියෙනවා මම කතා කරන විදිහට ඒ කෙනාට නිකන් ආත්ම ගෞරවයට හානි වෙන්න ඉඩ තියෙන එක තනිකර වගකීම මම බාර ගන්නවා. මොකද මේ උසාවියේ හරස් ප්‍රශ්න ඇසීමේ අයිති මට තියාගෙන මම නඩු අහන්නේ. හැබැයි මම මේ මම කතා කරන විදිහට කවුරක්වත් උත්තර දෙන්න කැමති නැහැ. කොටු වෙනවනේ. හැබැයි මම බැගෑ වෙලා කියනවා සීළු දෙනාගේ දැන ගැනීම පිණිස මේ කවුරු හරි කමක් නැහැ ඔන්නෝ කමක් නැහැ කියලා ඉදිරිපත් වෙනවනම් තර්ක සාකච්ඡාට පණිනවා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි ආර්ය නිහඬතාවයේ සහ තුෂ්ණිම්භූත භාවයේ ගැන පැහැදිලි කර දෙන්න. නිර්වාණ සරණයි. අපි ඒක ධර්ම දේශනාවට ගමු. ධර්ම දේශනා කරන වෙලාවදී මම වෙලාව ගන්න. දැනට ඒක විවස්ථාවක් කියලා මතක තියාගන්න. දෙන්නේ කත්තල් බඳගෙන යන්න එපා, පෛරුපාසනකම් කරන්න එපා. Tamanට යමක් අවශ්‍ය නම් රිට්‍රීට් එක සංවිධානය කරපෙන්නාට කියන්නේ නැත්නම් කෝඩිනේට් කරන එකනට කියන්නේ එක එකනා ප්‍රශ්න සාකච්ඡා කරන්න, ධර්ම සාකච්ඡා කරන්න, උපදෙස් දෙන්න, වෛද්‍ය උපදෙස් දෙන්න, ලෙඩ දුක් බලන මොකක්කටවත් යන්න එපා. ඒ සෑම දෙයක්ම විවස්ථාවට විරුද්ධයි. ලෙඩක් තියෙනවා නම් කාට අසනීපයක් අවශ්‍යතාවයක් තියෙනවා නම් අදාළ කෙනාට කණ්ඩායම් නායකයෙකුට හෝ රිට්‍රීට් ඕගනයිස් කරන කෙනාට හෝ සම්බන්ධීකරණ කෙනාට කියන්නේ එහෙම නැතුව ආර්ය තුෂ්ණිම් භාවනේ වේවැල කරන හොඳටම තල්. නැත්තම් කන කපලා එළියට දාන්න. එච්චරයි කියන්න දෙන්නේ. නමුත් ඒකට කොහොමද භාවනා ජීවිත සම්බන්ධ වෙන්නේ කියන එක අපි ධර්ම දේශනාවට කල් තබනවා. ගර්ථර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා යනුවෙන් සිතමින් කොපමණ දුරක් පියවර තැබිය යුතුද? මම හිතන්නේ මූලික උපදේශවල වහම පටලවිල්ලක් තිබුණයි කියලා. මූලික උපදේශ තියෙන්නේ සක්මන් කරන්නේ මේකයි කියලා අදිෂ්ඨාන කරලා හිතගෙන සක්මන් මළුව දියාගෙන හිතගෙන මම ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාන්න. ඒකලා බලන්න කොහොමද මං ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියවට හිත මමයි හිතගෙන සක්මන් ඉස්සලා හිතගෙන ඉන්න ඉරියවට හිත දාපුවම වෙනස මොකද්ද කියලා. උදාහරණයක් වශයෙන් කියනවනම් ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාපුවාම හුඹහක් වගේ. හිටගෙන හිටගෙන ඉන්න ඉරියවට දාපුවාම ඉටිපන්දමක් වගේ. කුණ්‍යක් පොළවේ ගැහුවා වගේ. ආන්න එක තේරෙනවද බෑ. එතකොට දන්නවනේ දැන් මේ සක්මණේ කියලා. ඊට පස්සේ මේ අදිෂ්ඨාන කරපු ඉඩමේ එහාට මෙහාට විනාඩි 5ක් විතර ඇඟ හුරු වෙන්න එහාට මෙහාට යන්න. රුධිරේ ධාරාව යන්න හොඳට ක්‍රියාත්මක වෙන්න, හිරි කැඩෙන්න එහාට මෙහාට ඇවිදින්න. ඇවිදිනකොට තමයි තේරෙන්නේ මේක තමයි මගේ ඇවිදින වේගය කියලා. එතෙන්ට යනකම් කිසිම මෙනෙහි කිරීමක් කරන්න එපා. භාවනාවකට ඔලුවට ගණ්ඩත් එපා. මේ මේ සක්මන් මළුව පදම් කර ගන්නවා. මම මේ පරියන්කේ ඉඳලා සක්මන්ට ගියා කියලා හිතට වද්දලා දෙන්නේ මෙහෙමයි. විනාඩි 5ක් විතර එහාට මට ඇවිදිනවා. ඇවිදලා පරියන්කේදී උඩුකයනේ බලන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ යටිකය අමතක වෙන්න ආනවනේ. සක්මනේදී යටිකය බලන්න උඩුකය අමතක වෙන්න ආරින්න. ඒකල වන්දි යටිකය මොකද්ද වෙන්නේ කියලා මිසක්කා මේක ඔසෝනෝ යවනවා තබනවා අනම්මන මොනක්වත් දාන්න එපා. ඊට පස්සේ දකින්න දෙයි කියන්නේ. යටි කය මෙහෙම ඇවිදිනකොට මෙන්න මෙහෙමයි මට දැනෙන්නේ කියලා. එහෙම නැතුව කොච්චර වෙලා වම දකුණ කරන්න ඕනද කොච්චර වෙලා ඉසවීම තැබීම කරන්න ඕනද කොච්චර වෙලා ඉසවීම යැවීම තැබීම කරන්න ඕනද කියලා කියන්නේ මේ හතරස් මනසකින් අහන ප්‍රශ්නයක්. කාර් එකේ ස්ටාර්ට් කරාට පස්සේ ෆස්ට් ගියර් එකේ කොච්චර හැතැම්ම ගානක් යන්න ඕනද? සෙකන්ඩ් ගියර් එකේ කොච්චර හැතැම්ම ගානක් යන්න ඕනද? තර්ඩ් ගියර් එකේ කොච්චර යන්න කියන එක කන්දේ හැටියට වෙනස් වෙනවා. බරේ හැටියට වෙනස් වෙනවා. වාහනේ යටට නිසා කිසිම ටෙක්නිකල් රයිටින් එකක් ලියන්න බෑ ওই සබ්ජෙක්ට් එකට. ඩ්‍රයිවර් දැනගන්න ඕනේ කොච්චරක් දුර ෆස්ට් එකේ යන්න ඕනද කොච්චරක් සෙකන්ඩ් එකේ යන්න ඕනද තර්ඩ් එකේ යන්න ඕනද කියලා. ඒ නැතුව අහන්න ගියොත් එම ඉංජිනේර කෙනෙක් ගෙන්නලා මේ වාහනේ හැටියට ෆස්ට් එකේ විනාඩි කීයක් දුවන්නද සෙකන්ඩ් එකේ තර්ඩ් එකේ එන්නේ උඩුවෙන් බලાવી මොනද මේ ආන්නේ මේ කන්දක තියෙනකොට ෆස්ට් එකේ දුවන තරම් ඕනේ නැහැ පල්ලෙමේ තියෙනකොට. තැන්නේ තියෙනකොට. බර දානකොට. ඒ නිසා මූලික සරල උපදේශවල තියෙන ඒ සරල භාවයට යන්න gedirin ginawa දේවල් දාගන්න එපා ඔළුවට. එතකොට ප්‍රශ්න ඇහෙනකොට මට තේරෙනවා අනවශ්‍ය සංකීර්ණකමක් අරගෙන තිනවා. අනවශ්‍ය සමීකරණ වගේ කටපාඩම් කරනවිල්ල තිනවා. මේකේ තියෙන්නේ සක්මන් කරන්න එහාට මෙහාට යනකොට බලන්නේ ඉඳගෙන ඉන්නවට වැඩිය ඇවිදිනකොට මොනවද දැනෙන්නේ? වචනෙන් කියනවා ඉඳගෙන ඉඳ දැනන දෙයට වැඩිය ඇවිදිනකොට දැනන දේ වෙනස පොඩ්ඩක් කියන්න. ඒ හොඳටම ඇති. ඒක දැනුණාට පස්සේ තමයි වමයි දකුණයි අතර වෙනස දකින්නේ. ඒක දැනුණාට පස්සේ තමයි එසවීම තැබීම දෙ වෙනස දකින්නේ. එතනින් පටන් ගන්න යන්න එපා. අර 1 2 3 පිළිවෙලට යන්න. එතකොට පටලවිල්ලක් වෙන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ කයදියා බලන්න යන දේ මට අවබෝධ නැත. ඒ තේරුම් කර දෙන්න. බය කය දිහා බලන්න යන දේ මට අවබෝධ නැත. ඒ තේරුම් කර දෙන්න. කය දිහා බලන්න එපයි කියලා තියෙන්නේ. කය හම්බ. ආ කය දිහා බලන්න. ඇත්තටම තමන්ගේ කය දිහා බලන්න අන්තිම අප්පිරියයි අපි. ඒක අනුන්ගේ කය දිහා බලන්න. තේරෙන්නෙම නෑ. ඒක බුදුහාමුදුරු කිව්වත් තේරෙන්නේ නෑ. අනිත් එක මතක තියාගන්න ඔය කය දිහා බලන එකේ ඊටාම වැදගත් දේ තමයි ඇහැ දිහා බලන එක. කෙනෙකුගේ කය දිහා බලන්න මූණ දිහා බලන්න. මූණ දිහා බලන්න ඇහැ දිහා බලන්න. ඇහැට ඇහැ පේන්නේ නැහැ. කවදාකවත් ඇහැට ඇහැ පේන්නේ නැහැ. සපියෝ බලනවා කියලා කරන්නේ විකාරයක්. අපේ ඇහැ අපි දැකලා තියෙනවා නම් කණ්ණාඩියෙන් දැකලා තියෙන්නේ. ෆොටෝ එකකින් දැකලා තියෙන්නේ. ඒ නිසා ඇහැ දිහා ඇහැ බලන්න බෑ කියන අමාරුකම ඔය තමයි ඔය කියන්නේ. අපිට මේ මාන්ලි පොන්සකේ ගෑඟ දිහා බලන්න කිව්වනම් ගාමිණි පොන්සකේ ගෑඟ දිහා බලන්න කිව්ව අම්මා. පපුව මෙච්චරයි උස මෙච්චරයි දත් මෙච්චරයි අස් මෙච්චරයි කටපාඩමින් කියාවි. උඹගෙන බලපන් කිව්වොත් තේරෙන්නේ නැහැ කිය. ඇත්ත. තේරෙන්නේ නැහැ. ඒක තමයි සංසාරෙ මෙතෙක්කල් අනුන්ගේ ඇඟවල් බල බල තමයි යාවේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ වර්තමාන ජීවිතේට මම දැන් මෙතන. මම කියන්නේ මම ගන්න මේ හැම සීමා කරගත්ත කෙස්වලෙන් පාතලයෙන් උඩ මේ ප්‍රදේශේ. මේකට කය කියලා කියන්නේ මේක කන්දක්, මේක සමූහයක්, මේක ගොඩක්, මේක රිත්තක්, මේක කලාපයක්. ඒ කලාවය ඒකේ තියෙන ඒකකයක් නියෝජනය කරන්නේම නැහැ. ඒකකයක් නියෝජනය කරන සම්පූර්ණ වෙනස් දෙයක්. එකතු කරපුවාම නියෝජනය කරන සම්පූර්ණ වෙනස් දෙයක්. ඒක නිසා මේක දිහා බලන්න බලන්න බලන්න බැලීමේ විපරිණාමයක් සිද්ධ වෙනවා. එකම දෙයක් බලන එකම දෙයක් එකපාරක් බැලුවගෙන දෙසරයක්, තුන් සැරයක්, හතර සැරයක්, පස් සැරයක්. ඉතින් අපිට පුරුද්ද තියෙන්නේ නිට්ටියව පවතින දෙයක් බලන නිට්ටය සංඥාවෙන්. බුදුන්සේ ඒකට මුකුත් කියනද කියනවා උඹ උඹම දිහාම බලන කින එක නෙමෙයි මේක අදහස් කරන්නේ මානසිකාර්ය යොදන ඇස් දෙක වහලා බලනවා. බලනකොට කවදාහකවත් එක සැරයක් දැකපු එකක් තව සැරයක් දකින්න බෑ. ඒ තරම් මේක වෙනස් වෙනවා. ඒක නිසා බලන්න බැරිකම නෙමෙයි තියෙන්නේ. ඇත්ත මෙහෙම කියතයි. බලන්න බැරිකම එකක්. මොකද හේතුව අපි බලන්න දන්නේ පිට විතරයි. විද්‍යාව කියලා කියන්නේ පිට බලන එක. දැන් මේකටයි බුදුහාමුදුරු දෙකටයි දෙකටම විද්‍යාවගේ නමට පාවිච්චි කරනවා. ඒක වසල යදවුම. සම්පූර්ණ වචනේ පටලවා ගැනීම. විද්‍යාව බලන්නේ බාහිරේ බුදුජානසී විද්‍යාව හැටියට බලන දෙන ඇතුලේ එච්චරයි වෙනස. නමුත් මේ දෙකවත් අද විද්‍යාඥයෝ දන්නේ නැහැ. බහමුදුරු දන්නේ නැහැ. බුදුජානක කියපේ කියන තමයි විද්‍යාඥයන් කියන්නේ ආ එළිය බලන්න කියපන් බුදුහාමර ඇතුලේ බලන්න කියන මොකද්ද බලන්න ඇතුලේ උඹ උඹ ඉඳලා උඹට තේරෙන දේ බලපන් උඹේ කය බලපන් බලන්න ගියාට පස්සේ පේන දේ කියන්නේ මේ ලෝකේ කිසිම භාෂාවක් නැහැ ඒක දෙවෙනි දුර්ලභම අපිට ඕනම කෙනෙක්ගේ බාහිර දේවල් මනින්න ව්‍යාකරණ තියෙනවා භාෂා තියෙනවා නිලතල නිදර්ශන රූපක උපමා ලක්ෂයක් තියෙනවා ඇත් දෙක වහන මම දැන් මෙතන ඉන්නවා කියන එක විස්තර කරන්න බෑ මොකාටවත් මොනම භාෂාවකවත් විස්තර කරන්න බෑ ඒකේ ඒ තරම් ආධ්‍යාත්මිකයි ඒ තරම්ම ආගමිකයි අපි හිතලවත් නැහැ මම දැන් මෙතන ඉන්නවා කියන මේ උත්තරම ක්ෂණ සම්පත්තිය විස්තර කරන්න භාෂාවක් නැහැ මොනම ව්‍යාකරණ කිව්වත් විස්තර කරන්න බෑ. ඒ නිසා මැරෙනකන් ඇහුවොත් who am I කියලා. මම කියන්නේ කවුද කියලා එක එකටවත් සාධාරණ උත්තර දෙන්න හම්බෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. එනිසා මේකට තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. අපි හිත දාලා බලන බැලලා උත්සාහ කරනවා කියන්නේ. නැතිගාසරේ හිත දානකොට ඒක නෙවෙයි හම්බෙන්නේ. වෙන එකක්. ඒකට උත්සාහ කරනකොට ඉස්සලා කීප එක බොරු කියලා හිතනවා. ඒ නිසා මේ පරිශ්‍රණය තුර පේන්න පටන් අර ගන්නවා මේකේ දුෂ්කරතාවය නිසා Tamanට Taman නොපෙරෙන නිසා කියන්න බැරි නිසා අපි අනුන්ගේ දිගපල්ල බල බල භෞතික විද්‍යාව කියලා විෂයක් එකකට කියනවා. අනුගේ රසායනික දේවල් බල රසායන විද්‍යාව කියලා විෂයක් එකකට කියනවා. ඉතිහාසය කියලා පරණ කුණු කන්දල් එකතු කරනවා. ඒ ඔක්කොම පරිබාහිරයි. මොනවාද කියන මේ ලෝකායත විශේෂ සියල්ලම මනුෂ්‍ය උම්මත්ත කරන සුළු. උමත කරවන්නේ මොකද්ද? මමයා කියන එක දැනගන්න තව කෙනෙකුට sannivedanaya කරන්න භාෂාවක් හෝ මූලික සැකිල්ලක් අපි ළඟ නැහැ. ඒක අපි පිළිගන්න ලෑස්තිත් නැහැ. ඒ නිසා මම ගැන හිවිල්ල පැත්තක දාලා තියෙනවා. බුදුරජාණන් කිව්වා ඔච්චරයි කළ යුත්තේ. මිනිස්සු බාහිරය හොයන්නේ. මට ගැන හොයනකොට මූලික උත්තරයක් එන්නේ නැහැ. කයිදියා බලන්න කියන එක තේරෙන්නේ නැහැ. ඒක සාධාරණයි. නමුත් මේකටමයි හිත යොදවන්න ඕන. ඇලෙක්සැන්ඩර් කුමාරයාට ඉන්න කාලේ අස්වැක් හිටියා. ඊටාම ජවාදික අස්වැක් මොකා පිට නැංගත් බිම දාන. ඇලෙක්සැන්ඩර් කුමාරයා ජයගත්තේ කොහොමද? එයා බලාන හිටියා මේ සෙල්ලක්කාරෝ සෙල්ලම් කරන ඌ බයයි ඌගේ හැවනල්ල දකින්න. අස්සයා. හැවනල්ල දකපු ගමන් ඌ පිස්සු වෙනවා. මෙයා කරපු දේ අස්සයා හරවක සූර්යයා ඉන්න දිහාවට. හැරෙන්නම දුන්නේ නැහැ. කෙලින්ම නගිනහිරට එලෙව්වා. එලවනකන් ලස්සන ගියා. හස්සේ බෑවගේ එහෙම නෙල්ල දකපුවම උබෑ. හැරලා බලපුවම කලබල වෙනවා. ඉස්සරහට රොබම ඉවරයි. බුදුන්සේගේ ඔය හැම තැනම හොයනකොට උඹට ලකුණු ගන්න පුළුවන්. ඉතිහාසයේ ලකුණු ගන්න පුළුවන් භූගෝලයේ. උඹ උඹ ගැන හොයපන් සත්‍යයක ලකුණක් ගන්න බෑ උඹට. උඹට පේනවා එතෙන්දි හිත පච වෙනවා කියලා. උඹට හිත තේරෙනවා එතෙන්දි තර්කේ බිම වැටෙනවා කියලා. උඹට ඉතින් තේිනවා sannivedana වැඩක් නැති තියක් බව තේරෙනවා. වැඩක් නැහැ කියලා. මට තියෙන උපමා වලින් වැඩක් නැහැ කියලා. උත්තරම තියපන් හිත. ඔය තමයි හික්මීම කියන්නේ. බලපන් හිත කොච්චර දහංගට දානවද කියලා. බලපන් හිත කොච්චර චපලද කියලා. කොච්චර හිත ෂටද කියලා. කොච්චර ගොඩ පෙරක දොරුකම් ගේනවද කියලා. වෙන විදිහකට කියත හැකි මුළු සංසාරේ පුරාට අපි කෙරුවේ වර්තමාන මොහොතට වෛර කරපු එක. ක්ෂණ සම්පත්තියට වෛර කරපු එක තමයි කරේ. ක්ෂණ සම්පත්තියේ මාන තුනක් තියෙනවා. මම කය දැන් මේ චිත්තක්ෂණය මෙතන මේ ඉඩමේ. ඕකට වෛර කළාද? ඕකේ ඉන්නම හිත කැමති නැහැ. ඒ වෙනුවට උඩරට නරුම් ඉගෙන ගන්නවා පාතරට නරුම් ඉගෙන ගන්නවා අර නැටුම් මේ නැටුම් කර කර ඉන්නවා මිසක් මම දැන් මෙතෙන් ආපු ගමන් අපේ ඔක්කොම දක්ෂකම් කටේ තියෙන නරිවන්දම් පුරාපල්ලෙන් බහිනෝ කියන ඔක්කොම බහින. ඒ නිසා අපි උත්සාහ කරමු මේ පරියන්ක මේ වැඩමුළුවේදී පුළුවන් තරම් හිත ඇලෙක්සැන්ඩර් කුමාරයා අස්සයා සූර්ය දිහාට හැරෙව්වාගේ මම දැන් මෙතන කියන තැනට දාලා මේක තව කෙනෙකුට කියන්න පුළුවන්ද කියලා. එතෙන් ඒ තියෙන දේ මට වැටහෙනවා කියන වචන දාන්න පුළුවන්ද කියලා අපි හිතට වටහා ගන්න ඕන කමක් ඇත්තෙම නැහැ. ඕක තමයි හිතේ මායාව අල්ලන තැන. ඕක තමයි හිතේ ෂටගති අල්ලන තැන. අපි සියලු තැනට දක්ෂයි. මම දැන් මෙතන කියන තැනට තව වැඩ පටන් ගන්නවත් නැහැ. ආදුනිකයාගේ නම දෙන්න වටින්නෙත් නැහැ. ආධිකම්මිකගේ නම දෙන්න වටින්නෙත් නැහැ. ඒ අතින් බලනකොට අපි සියල්ලම සමානයි. එක්කෙනෙකුටවත් ලකුණු ගන්න බෑ. ලකුණු ගන්න පුළුවන් අතෝසලා කියන්නේ. මම මගේ මම මම දැන් මම දැන් මෙතන කියපු දාපු තමයි මට මෙන්න මේ තේරෙනවයි කියලා මෙහෙම තේරෙනවයි කියලා කියන්න බෑ. කියන්න බෑ. අපි ඔක්කොම එක බෝට්ටුවට නගිමු. ඔක්කොමලා ඉන්නේ දන්නේ නැත්ැනක සරුවඥාන්සේ දන්න මම දන්නේ නැහැ. භගවා ඥානාති අහන්න ඥානාමි. ඉතින් මේක ලොකු නියතමානිකමක්. මේක ලොකු මේ ඔලමලකමක් නැති ගතියක්. ඉතින් මේක අරගෙන යන් එහෙම මම මගේ කය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුණාට ඒකේ බැලිල්ල ඇස් දෙකෙන් නෙවෙයි මානසිකාරයෙන් බැලිල්ල අමතක කරන්න එපා. මං මෙතෙක් කියලා කිව්වා කියන්න බෑයි කියලා. නමුත් මං පුංචි ඉංගියක් දෙන්නම් උත්සාහයක් කරන්න. හොඳට ඇස් දෙක පట్టල වාඩි වෙන්න වාඩි වෙලා සම්මිතිකව සම්බර වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එක සංනිවේදනය කරන්න බෑ තමයි. හැබැයි එක එක්කෙනෙකුට තේරෙයි එහෙම හිත කලින් ප්‍රශ්න කරත් ඒකට උත්තර වෙනවා සතිය පිහිටිය කියන්නේ කොහොමද කියලා දැනගන්න එක. එතකොට තමයි තේරෙයි මම මැරිලා නැහැ කියලා. ඒ කවුරුත් කියන එකක් නෙවෙයි ඒ චිත්තක්ෂණ ලැබෙන පණිවිඩයක් මම මැරිලා නැහැ කියලා. ඒ චිත්තක්ෂණ තම පණිවිඩයක් කරනවට නිඳ ගිල්ල නැහැ කියලා. ඒ චිත්තක්ෂණය තව පණ්ඩිතයා කන මට ක්ලාන්ත වෙලා නැහැ 80ක් නැහැ කියලා. මැරෙලා නැහැ නිඳ ගිල්ල නැහැ 80ක් නැත්තම් එහෙනම් හිතා ගන්න ඕක තමයි නිවන කියන්නේ. ඕකට තමයි යන්න ඕනේ. හැබැයි ඕක කාටවත් කියලා දෙන්න බෑ. උඹට මෙතෙන් ගියාට උතර මෙහෙම දැනෙන්න ඕනේ. දෛනික කහ පාටද නිල් පාටද හතර හතර රවුන්ද කියන්න බෑ. හැබැයි මැරිලා නැති බව තේරෙවි. නිින්ද ගිල්ල නැති බව තේරෙවි. ක්ලාන්ත වෙලා නැති බව තේරෙවි. එහෙනම් මතක තියාගන්න මේක තමයි sannivedana වෙන තැන හැබැයි රූපක නිදර්ශන වලින් නෙවෙයි වචන වලින් නෙවෙයි මම මේ කියන්නේ වචන වලින් තමයි නමුත් මේක අත්දැක්ක දවසේ තේරෙනවා මේ කාටවත් කියන්න බැරි වුණාට මේ අත්දැකීම බොරුවක් නෙවෙයි අත්දැකීම ප්‍රත්‍යක්ෂයක් අස්පනා පිට වෙන එකක් මෙතෙක් හම්බුණාට ප්‍රතික්ෂේප කරපු එකක් මුළු භාවනා ජීවිතේදීම අපි කරන්න හදන්නේ මෙන්න මේ මැරිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ කියන මේ අත්දැකීම ඉඳගෙන සක්මන් කරමුත් කනකොට බොනකොට යනකොට එනකොට පුළුවන් තරම් ඒකත් එක්ක ජීවත් වෙන එකයි ඒක ඉන්නා තාක්කල් 100 200ක් අත උසල ගිතයි කිසිම කෙලෙසයක් හිතේ නැහැ මම මැරිලා නැහැ මම නිින්ද ගිහිල්ලා නැහැ මම ක්ලාන්ත වෙලා නැහැ කියන එක වැටහෙන ඒ එකම චිත්තක්ෂණයකවත් රාගාදී කෙලෙස් වලට ඉන්න බෑ ඒ නිසා අපි උත්සාහයක් කරමු ප්‍රශ්නට මම අනියමාර්ථයෙන් උත්තර දෙන්නේ ඍජු උත්තරයක් නැහැ. කය අඳු දකින්න කියන එක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන එක නම් තේරෙනවා. මෙන්න මේ විදිහට උත්සාහ කරමු කියන උත්තරෙන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම වැඩිම හුස්ම ගැනීම පිටවීම වැඩිම දෙකම එකක්ද? ඒ වැඩිම සුදුසුද? ගෞරවණීය නසමි සක්මන් භාවනාව ගැන ටිකක් විස්තර කර දෙනෙමින් ඉල්ලා සිටිමි. සමාවෙන්න. මොනම දෙයක්වත් බලන්න එපා. පේන්නේ මොනවද බලන්න යන්න එපා. පේන්නේ මොනවද කියලා කියන්නේ එච්චරයි. බලන හැම වෙලාවෙම පටලවිල්ලක් තියෙනවා. අරක පින්නොත් හොඳද මේක පින්නොත් හොඳද අරක ලොකද මේක පුංචිද තෝරනවා. පේන දේ මොකක්වත් නැහැනේ. පේන දේට තෝරන දෙයක් නැහැනේ. පේන දේනේ. ඒස ඇත්තක වහගත්තාම බලන්න මොකද්ද පේන්නේ කියලා. පේන්නේ පිම්බීම හැකිලිම නම් ආනපන පේන්නේ නැහැ. ආනපන පේනවා පිම්බිම පේන්නේ නැහැ. දෙක ගලපන්න වෙලාවක් නැහැ. නිසා ගොනා ඉස්සර කරන්න කරත් ඉස්සර කරන්න එපා. හිතාගෙන ආපු දේවල් බලන්න යන්න එපා. හොඳට කය තැම්පත් කරලා ඇස් දෙක වහලා මේ වර්තමානයේ හිත අරගෙන බලන්න පේන්නේ මොනවද කියලා. මම දන්නේ බලනවයි පේනවයි කියන දෙකේ වෙනස දන්නවද? බලනවා සහ පේනවා කියන්නේ අහනවා සහ ඇහෙනවා කියන එකේ. කරනවා සහ කෙරෙනවයි කියන එකේ. හිතනවා සහ හිතෙනවයි කියන එකේ. මම මේ විස්තර කරලා දෙන්න හදන්නේ කිසිම දෙයක් බලන්න යන්න එපා, පේන දේ කියන්න. කිසිම දෙයක් අහන්න යන්න එපා, ඇහෙන දේ කියන්න. කමටහන් සුද්ධ කරනවා. කිසිම දෙයක් කරන්න එපා, සිද්ධ වෙන දේ බලන්න. එනිසා මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ මේ බලන්න තියනවා කියන හැඟීමකින් නෑ. සරුවචන්සේ දෙන විපස්සනාදි කියන්නේ ඇති හැටිය දැකීම මිසක ඇති හැටිය බැලීම නොවේ. ඇති හැටිය කවදා බලන්න බෑ. බලන්න යනකොට මම යමතුලා ඉවරයි, තණ්හා මතුලා ඉවරයි, ditthi මතුලා ඉවරයි. ඇති හැටිය දැකීම. ඒ නිසා ඇති හැටිය දකින්නම් බිම්බි මැකිලෙන් බලන්න හිතාන යන්නත් එපා. ආනපානේ බලන්න යන්න හිතන්නත් එපා. පේන්නේ මොනවද කියලා බලන්න ඒක දිගේ යන්න. එතකොට ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. තිරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරනකොට ඉදිරියේ කොපමණ දුරක් බලාගෙන කරන්න ඕනද? තබන අඩිය කොපමණ දුරකින් තියනවාද? ඔබ අනුකම්ප මට අනුකම්පාවකට වදාරනු මැනවි. ඔය ඉස්සලකෙදිත් මම මතක් කරා සක්මනේ ඉස්සරහා වාඩිලා හිටගෙන ඉන්න බව දැනගන්න. ඉඳගෙන නෙවෙයි වෙනස මේකයි මම හිටගෙන ඉන්නේ කියලා ඇඟට කියන්න ස්වභාවයෙන් ඇවිදින්න කියලා. ඒක කොච්චර දුරින් තියන්න ඕනද කියන එක අපේ ඇඟ තීන්දුව කරයි. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. හැම කෙනෙකුටම අදාළ ප්‍රශස්ත ගමන් වේගයක් තියෙනවා. එක එක නාගේ උස හැටියට ඒක ඇඟට තීන්දුව කරන්න දෙන්නේ. Tamange උස පොළවේ හිටගත්තට පස්සේ අඩි 5යි නම් අඩි 5ක් ඉස්සරහ තනක් බලන්න. Taman අඩි 6ක කෙනෙක් නම් අඩි 6ක් ඉස්සරහ බලන්න. අපේ සිංහලයේ කියන්නේ වියදණ්ඩක් ඉස්සරහ බලන්න. වියදණ්ඩ කියලා කියන්නේ ওই කෝච්චි පීටි දෙකක් අතර තියෙන පළල වගේ එකක්. සාමාන්‍ය මිනිස්සුගේ උස. තමන්ගේ උසදියා බලනකොට අංශක 45ට ඇහැ වැටෙන්නේ. ඉතින් මෙව්ව බරක පරස කරගන්න යන්න එපා. තමන් තමන් අඩි 5ක් කෙනෙක් නම් අඩි 5 ඉස්සරහ බලන්න. ඉතින් ඕකට දැන් බර්නිය කැලිපරයක් ගෙනල්ලා අඩි 5යි අඟල් 4යි දශමතු දශම ස්ථාන කීයද උදේට මෙච්චරක උෂ්ණත්වය නිසා වැඩි වෙනවා දවල් වෙනකොට සීතල වෙනවා ඔයව ප්‍රශ්න කරගන්න එපා දල වශයෙන් කියන්නේ විය ගහක් විතර ඉස්සරහින් බලන්න යනවා කියන එකයි තියෙන්නේ ආනාපාන භාවනාවේදී මෙනෙහි කරන්නේ ඉරියව්වද ආනාපාන භාවනාවේදී මෙනෙහි කරන්නේ ඉරියව්වද ඉරියව්වද නේ ආනාපාන සති භාවනාවේ මෙනෙහි කරන්නේ ආනාපාන ආස්වාසිය මෙනෙහි කරන්නේ ආස්වාසිය ප්‍රස්වාසදී ප්‍රස්වාසිය ඊට ඉස්සෙල්ලා තමයි ඉරියව්ව මෙනෙහි කරලයි අපි මේ ආස්වාද ප්‍රස්වාසයට යන්නේ ඒක නිසා ඒක තමයි මම කිව්ව ඉස්සෙල්ලාම සතිය කියන එක වර්ණකා ගැනීම සඳහා මගේ ලක්ෂයක් ප්‍රශ්න අහන්න වෙනවා එක ප්‍රශ්නයක්වත් මෝඩයි කියන්න බෑ. එක ප්‍රශ්නයකට hina වෙන්න කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් නැහැ. මොකද හැම කෙනෙක් මේ වගේ ප්‍රශ්න හරහා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයෙන් සිද්ධ වෙන්නේ ආස්වාසලාදී ආස්වාසය බලන්න. ප්‍රසවාසලාදී ප්‍රසවාසය බලන්න. ඊටත් ඉස්සෙල්ලා Taman ඉන්නේ ඉඳගෙන ඉන්නේ ඉරියව් වෙන ඉරියව් බලන්න. මතුවෙනවා නම් ආස්වාද ප්‍රසවාසය ඒක දිහා බලන්න. ඒක නිසා ඒ වෙලාවේ හැටියට මෙනෙහි කිරීම, මානසිකාරය යෙදවීම, යෝනිසමනසිකාරය කෝකද කියන එක ඉරියව්වෙන් ඉරියව්වට අරමුණෙන් අරමුණට මොනම තාලයකට වෙනස් කරන්න බෑ. එසා පේන දේ බලන්න කියන එක තමයි විපස්සනාට දෙන්න තියෙන සරල ඒ වගේම බොහොම ඍජු උත්තරයක් ඒක. බොහොම බොහොම මේ ප්‍රසිද්ධ උත්තරයක්. පේන දේ බලන්න මිසක් හිතන දේ බලන්න, කැමැති දේ බලන්න, ලොකු දේ බලන්න, වැඩි පිං සිද්ධ වෙනේ බලන්න කියලා කියන්නේ අම්මෝ මෝඩකම. බුදුජානනාංශික තියෙන ඇති හැටිය දැකීම නිසා ආස්වාද ප්‍රසවාසය නම් ආස්වාද ප්‍රසවාසය බාහනබණි කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසය කියලාත් මතක තියාගන්න. ඒකේ තවත් විස්තරකරනද ආස්වාදලාදී ආස්වාසය බලන්න ප්‍රසවාසලාදී ප්‍රසවාසය බලන්න ආස්වාදලාදී තේරෙයි ප්‍රසවාසයක් නැහැ කියලා. ප්‍රසවාසයේදී තේරෙයි ආස්වාසයක් නැහැ කියලා මේවා එකිනෙකට වෙනස් වෙච්ච දේවල්. ඒ නිසා ඉරියව් ඉන්න වෙලාවදී ඉරියව් බලන්න ආනපන පේනවනම් ආන ආස්වාසේ වශයෙන් ප්‍රස්වාසයේ වෙන් කළ බලන්න පේන දේ බලන්න කියන එකයි මූලිකව දත යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කෙන් හිඳ භාවනා කිරීමේදී යම් යම් කායික වේදනාවන් නිසා පරයන්ක වෙනස් කිරීමට හිත කියයි. මේදී කල යුත්තේ කුමක්ද? ඔය මේකදී අර ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහලා තිබුණා භාවනා කරගෙන ඉනකොට වේදනාව මතුවෙනවායි කියලා. ඒක පුද්ගලික ප්‍රශ්න නෙමෙයි කාටත් වෙන එකක්. ඒකට සාමාන්‍යයෙන් තරහා කියන්නේ කඩිගාය කියලා. එක තැනක ඉන්න බෑ. කහට කිව්වත් බැන්නත් ඕකෝ තමයි ස්වභාවය. නමුත් මතක තියානින්න ඒ කිසිම වේදනාවක්, සද්දයක්, හිතවිල්ලක් වගේ දෙයක් එක සැරේ එන්නේ නැහැ. විපස්සනාවේදී මූලික න්‍යායයක් තමයි මොන්නම දෙයක්වත් එක සැරේ සිද්ධ වෙන්නේ හදිසි අනතුරු විතරයි එක සැරේ සිද්ධ වෙන්නේ. විපස්සනා සිදුවෙන දේවල් හේතුඵල ධර්මයක සිද්ධ වෙන්නේ. එතකොට තමන් භාවනා කර කර යනවයි කියලා කියන්නේ මීට කලින් ඒ මූල කර්මස්ථානයේ ඉන්නේ ආස්වාසය සහ ප්‍රස්වාසය බලමින්. ඒ බලාන ඉන්න පටන් ගන්නකොටවත් වේදනාව වගේක් තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. මේ වේදනාව තමයි මැරිති නැති බවට දාන්න දැනීම. ක්ලාන්ත වෙලා නැති බවට දාන්න දැනීම. නිින්ද ගිල නැති බවට දැනීම පිටිපස්සේ තියෙනවා. නමුත් ඒ වෙලාවේ ආනාපානේ ලොකුයි. මේ ආනාපානේ කරගෙන යනකොට වේදනක් තියෙනවා, හද්දක් තියෙනවා, හිතවිලි තියෙනවා. ඕන්න ආනාපානේ යම් ප්‍රමාණයකට සිුම් වෙනකොට අත ඒක ඒකාකාරී වෙනකොට ඒක නීරස වෙනකොට අර කොහේ හරි තියෙන එකක් ඒ වෙනකොට මුල් වෙනවා. ඒ වුණාට යෝගාවචරය කමඨාන් සුද්ධ කිරීමේදී ආනාපානියට වැඩි බරපතල වේදනාවක් දාවේ සම වේදනාවක් දාවේ අඩු වේදනාවක්ද කියන එක තමා විසින්ම නිරීක්ෂණය කරන්න ඕන. මේන වේදනාව ආනාපානට ඉස්සරහින්ද තියෙන්නේ නැත්නම් පිටිපස්සෙන්ද තියෙන්නේ? පසුබිමේද පෙරබිමේද කියන එකත් යෝගාවචර දැනගන්න ඕනේ. පසුබිමේ නම් තාම ආනපනෙ දිල්ලා තියෙනවා. ආනපනෙ තියෙදි වේදනාව දැනෙනවනම් වේදනාව පුංචි ආනපනෙ ලොකු වෙන්න ඉඩ තියෙනවා. අපි මේ වෙලාවට ඒක ගණන් ගන්න. ඒක දිගටම ආනපනෙ කරනවා. යම් වෙලාවක ආනපනෙ තලාගෙන අඹාගෙන පොඩි කරගෙන වේදනාවක් ආවොත් ආනපනෙ තිබ්බ හිත වේදනාවේ තියලා නැත්නම් නාසිකාග්‍රේ තිබ්බ හිත වේදනාව දැනෙන තැන තියලා ඒ වේදනාව මොන වගේ එකක්ද? කපණ එකක්ද? පුච්චන එකක්ද? මිරිකන එකක්ද? අනින එකක්ද කියලා ඒතරතුරු බලන්න. ඒ නිසා හැම වේදනාවටම මම මේ දෙන උත්තරේ හරියන්නේ ඒ වේදනාවේ ප්‍රකටකම අනුව සමහර විටක වේදනාවට අපේ මනසිකාරය යොදවන්න වෙනවා. නමුත් Tamange මූලික ආනාපානෙ පෙනෙද්දී නම් ඒක ගැන ගණන් ගන්න තු පුළුවන් තරම් ආනාපානෙ කියන ප්‍රධාන අරමුණට ප්‍රධාන කර්මස්ථාන මොන තියන්නේ අනේකයි තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යම සිද්ධ වෙනවා සමහර විටක ඒ කකුල් වල අමාරු තියෙනවා නම් දැනගෙන මට දැන් මේක දරන්න බෑ. නමුත් පරියන්ක කාලේ මම මේ ඉන්නේ. ඒ නිසා හිමීට ඒ ඇඟේම දැනුම අනුව හිමීට තමන්ගේ කය නැවතිල්ලේ ඒ තිබුණ ඉරියව්ව වෙන ඉරියව්වකට දාලා ආයසරයක් ආනපානට යන්න ඕන. එතෙන්දී සන්තෝෂ වෙන්න කියන්න පුළුවන්. වේදනාව දැනෙන්න ඉස්සෙල්ලා තමන් හිටිය ආනාපානේ නම් ඒ වේදනාව නිසා මම කකුල් වෙනස් කරන කියලා දැනගෙන කකුල වෙනස් කරලා පස්සේ නැවතත් ආනාපානෙ හිත ගන්න පුළුවන් නම් වේදනාව කකුල වෙනස් කරයි කියලා සතිය කැඩිලා නැහැ. අමාරු අයින් වෙලා තියෙන සතිය කැඩිලා නැහැ. හැබැයි කකුල වෙනස් කරුවට පස්සේ ආනාපානෙ ගන්න බැරි නම් කකුල වෙනස් කරත් ලැබිච්ච ලාභෙකුත් නැහැ. ඒ නිසා මෙතන අපිට ආනාපානෙත් නෙවෙයි වැදගත් වෙන්නේ වේදනාවත් නෙවෙයි වැදගත් වෙන්නේ සතියයි. එක දිගට අකණ්ඩව සතිය පවත්වාගෙන යාම සඳහා ඉරියව් වෙනස් කරත් කමක් නැහැ නැවතිල්ල හිමිහිට අරමුණ ආනපනෙන් වේදනාවට මාරු කරත් කමක් නැහැ දැනගෙන තමයි මතක තියාගන්න ඕන දිගට මේ කරපු කටයුත්තේ එළඹ සිටීම අප්‍රමාදයේ තියෙනවා සතිය අකණ්ඩ භාවයේ තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙයි. ඒක ඇත්තටම අද කල් වැඩි ටික දවසක් භාවනා කරන්න ඕන එක දිගට. එතකොට තමයි මේ භාවනා වැඩමුළුවේ ගැම්ම Tamanට එන්නේ. ඔය විදිහට කරගෙන යන්න මතු වෙනකොට අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආධුනික යෝගීකි. භාවනාවට සිත යොමු කරන විට විනාඩි ගණනකින් බොහෝ විට සිත විසිරේ. නමුත් යලි යලි මා සිත එක්තැන් කිරීමට උත්සාහ ගනිමි. මාහට භාවනාව කරන විට කළු පාට පසුබිමෙහි දම්පැහැ ආලෝක ලප මතුවෙමින් නැති වෙයි. මේ මන්දයයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අසමි. මේක අර ඉස්සර ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න දෙකට ටිකක් විස්තර තියෙනවා. නමුත් ඒ ආලෝක පවතිද්දී ඒ කළු පාට පසුබිම තියේදී Taman ඇසුරුකම් පවත්තන්න හදන ආනාපානේ පෙනෙමින්ද මේක පේන්නේ. නැත්තම් ආනාපානේ අකමකා ගන්න කියන කාරණා ඉතා වැදගත්. ඒක මේකේ නිර්වචනය වෙලා නැහැ. මේ දම්පාට ආලෝකයේ පේනකොට මේ අන්ධකාරයේ පේනකොට තාමත් ආනාපානේ පේනවද? නැත්නම් ආනපනෙන් හිත කැඩිලා මේකට ගිහිල්ලාද කියන කතාව ඒ ප්‍රශ්නකරු සභාගත කරනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉස්සර ප්‍රශ්න දෙකට වැඩිය මේක ටිකක් තොරතුරු සහිතයි. ඉතින් මේකත් හරස් ප්‍රශ්න වලට උත්තර නොදෙන තුන්වෙනි ප්‍රශ්න වේදිකේ යන මම දන්නේ. කැමති නම් ඉදිරියපත් වෙන්න කියලා මම ඉල්ලා හිටනවා. මේ කරනකොටත් ආනපාන පේනවාද කියලා මතක් කරන්නයි කියලා. ඒ ස්වාමින් වහන්සේ මට ඇඟපතේ කැක්කුම් වලට කය සෙලවන්ට වෙනවා. හිත විසිරෙනවා. අනේ මට පහදා දෙන්න. ඔබ වහන්සේට පින්. මේ මොකද මේ? ආයෙත් අපි ප්‍රශ්නට යමු කන මට ඔළුව පිට ගියා. ගරු ස්වාමින් වහන්සේ මට ඇඟපතේ කැක්කුම් වලට කය සොලවන්ට වෙනවා. හිත විසිරෙනවා. අනේ මට පහදා දෙන්න. ඔබ වහන්සේට පින්. වරේ මං ඉස්සලා කියපු විදිහට කය හොල්ලන්න වෙන්නේ වේදනාව නිසා නම් තමන්ගේ වේදනාව විඳින්නේ මූලික කර්ම ආනපනී ඉන්නකොට නම් වේදනාව නිසා කය නැවතිල්ලේ නිස්සද්දව හිමීට පහසු ඉරියවට ගන්න එන්න ආයත ආනපනී තියන. එතකොට ඒ කය ඉරියව වෙනස් කිරීම නිසා සතිය කැඩෙන්නේ නැහැ. ආනපනී යන්න පුළුවන් නම් අනේ කියන්න දෙයක් නැහැ. සෝරි නැහැ. අපිට ඒ අතරමැදි ඉරියව් වෙනස් කරලා සතිය පවත් ගන්න පුළුවන්. ඒ නිසා ඉරියාපතේක සතිය පවත්වනට වැඩිය ලොකු දක්ෂකමක් ඕනේ ඉරියාපත සංදි ස්ථානවල සතිය පවත් ගන්න. එක දිගට ආනපන සතිය පවත්වනට වැඩිය කකුල වෙනස් කරන්න හිතලා කකුල වෙනස් කරලා ඊට පස්සේ ආයත් ආනපනට අරගෙන ආයත් ආනපන සතිය පවත්වනවා කියන එක අයිටුඩි බොහොම සවිස්තරයි. හැබැයි ඒක තමයි යෝග ජීවිතයේ సౌందර්යය කියලා කියන්නේ. දියුණුව කියලා කියන්නේ. විවිධාංගීකරණය කියලා කියන්නේ ඒකට පශ්චාත්තාප වෙන්න එපා. අපි ඉස්සලා අයනු අයනු ලියලා තමයි ඉස්සලා වචන ලියන්නේ. වචන කීපයක් එකතු කරලා තමයි වාක්‍ය ඛණ්ඩයක් ලියන්නේ. වාක්‍ය ඛණ්ඩය ලියලා තමයි වාක්‍යයක් ලියන්නේ. වාක්‍ය කීපයක් එකතු කරලා තමයි පරිච්ඡේදයක් ලියන්නේ. පරිච්ඡේද කීපයක තමයි රචනයක් ලියන්නේ. රචනයකින් තමයි අපිට අදහසක් පළ කරන්න පුළුවන් වෙන්නේ. හැම කෙනාටම රචන ලියන්න පටන් ගන්න බෑ. හැම කෙනාම ආයනු ආයනු ලියලා තමයි පටන් ගන්නේ. ඒ නිසා පොඩි පොඩි කැලේට සතිය පිහිටුවලා මේ කැලේ ඉඳලා මේ කැලලට යනකොට ඒ කැලේ ඉඳලා ආපහු මේකට එනකොටත් සතිය පවත්වන්න පුළුවන් නම් ඒවට කියනවා ඉරියාපත සංදි කියලා. මේකට සරුවච්චන්සේ පාවිච්චි කරන සම්පජඤ්ඤ කියන වචනේ. සතිය තියෙන කෙනාට අර වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරද්දී සතිය පවත්වන්න පුළුවන් නම් හොඳට බලන්න ඒව බලාපොරොත්තු වෙච්ච නැති වැඩ වෙන්න පුළුවන් සංකීර්ණ වැඩ වෙන්න පුළුවන්. නමුත් හරහාට සතිය පවතිනවා නම් බාධා නැතුව පවත්වන සතියට වැඩිය මේක විචිත්‍රතා මැද පවත්වන සතිය ඉතාමත්ම වැදගත් කියලා ජයග්‍රහයි වේග දිහා බලන්න එතකොට තමයි පශ්චාත්තාපයක් එන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සමහර භාවනා වාරවලදී මට පරයන්කේ හොඳින් කරගෙන යාමට සතිය මදි බව වැටහි. අරමුණ අල්ලාගෙන මෙනෙහි කරන්න අවශ්‍ය වීරියත් අඩු බව වැටහි. ශ්‍රද්ධාවත් ළඟපාතක නැත. භාවනා වාරයේ නීරසය සතියත් වීරියත් ශ්‍රද්ධාවත් නැවත ලංකර ගැනීමට උපදේශයක් පතමි. පෙරුවන් සරණයි. ඔයගේ පරදින පරදින පරියංක අනිවාර්යයෙන්ම තියෙනවා. අපි පහට සැරයක් වාඩි වෙනවා, උදේවරුේ වාඩි වෙනවා. ඊට පස්සේ හැන්දෑවේ 1ට 3ට 5ට ආදි වශයෙන් දිගට පරියංක තියෙනකොට දවසේ එක පරියංකයයි බොහෝ විට සාර්ථක වෙන්නේ. අනිතව එච්චර සාර්ථක නැහැ. නමුත් අපිව අතාරින්නේ නැහැ. ඒක කරනකොට බලනවා අර වගේ සතිය නැති, වීරිය නැති, උනන්දුව නැති වෙලාවේ කොහොමද මට ආනාපාන පේන්නේ? හොඳට උනන්දුව තියෙන්න, හොඳට සද්ධාහ තියෙන්න, හොඳට වීරිය තියෙන්න මට ආනාපාන කොහොමද කියලා පේන්නේ කියලා දැනගන්න නම් අර හොඳේ සාධක කරනු තියෙනකොට තියෙන පරියන්කයක විස්තර ඒව වැරදිච්ච පරිදිච්ච වෙලාවත් එක්ක ගැළපීම හරහා මිස සතිය වැඩෙන්නේ නැහැ. ආනපන වැඩෙන්නෙත් නැහැ. ඒ නිසා මේ එකක්වත් අපි ඉල්ලලා ගන්න දෙය නෙවෙයිනේ. මට හොඳ පරියන්කක් දීපන් කියලා අපි ඉල්ලනවා නෙවෙයි. නරක පණියක්යක් දීප ගන්න ඒව හේතුඵල ධර්මනෝ සිද්ධ වෙන්නේ. මේ දෙකේදිම සක්මන කොහොඳ වෙන්නේ? මේ දෙකේදී ආනාපාන සතිය කොහොමද කියලා වෙහෙස බලන්නේ නැතුව දිගට කරගෙන යෑමෙන් තමයි අපිට මේ විවිධ தত্ত্ব යටතේදී මෙයාගේ ක්‍රියාකාරකම් ආනාපානී ක්‍රියාකාරකම් දැක ගැනීමෙන් තමයි ආනාපානේ හැම පැතිකඩක්ම දකින්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙක් සර්වඥාන්සයතුළු කිසිම කෙනෙකුට හැම පරියන්කයක්ම සම නැහැ. හැම පරියක්ම සාර්ථකත් නැහැ. අසාර්ථකයි කියලා බොහෝ විට යෝගාවචර කියන දේවල් ඇත්තටම සාර්ථක පරියන්ක. සාර්ථක පරියන්කයයි කියලා හුඟාවක් කරලා යෝගාවචරය කියන්නේ සමාධි හරිය වෙලාවල්. ඕක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාදි මේ ඔක්කොම තියෙන්න ඕනේ. ඒක නිසා වර්ධින වෙලාවේදී හොඳට දැක්ගන්න මේ ලාභයක් නැතුව සත්කාරයක් නැතුව සම්මානයක් නැතුව සිලෝකයක් නැතුව මේ වෙලාවේ මම පරියන්කේ කරන්නේ සුද්ධම සද්ධාවකින්නේ සුද්ධම වීර්යකින්නේ කවුරු සන්තෝෂ කරන්නේ මත හරියන්නේ නැහැ කියලා මං අරින්න නැතුව ඒ පරියන්කේ කොහොම හරි කරනවා කියනකොට තමයි අපි ඔය ගඟ දිගේ ඉහළට පීනනවා කියන පටිසෝතගාමි වෙන්නේ. ලාභ ලැබෙනකොට ආස ලැබෙනකොට කරන එක නෙවෙයි භාවනාව කියන්නේ. අනිවාර්යයෙන්ම අරදීදී කාලසටහන වෙනස් කරන්න එපා. පොඩි සංසන්දනයක් කරන්න හරියනකොට කොච්චරක් ආනාපාන ගැඹුරකට යනවද වර්ධිනකොට කොච්චරක් එකට යන්න බැරිද මෙන්න මේ දෙක පිළිබඳව සංසන්දනය කරන්න අනුන්ගේ අත්දැකීමක් බෑ තමන්ම මේ දෙකම ලබන්න මේක පුද්ගලික දෝෂයක් නෙවෙයි හැම කෙනෙකුටම සිදුවෙන එකක්. මගේ සමූහයක් එකතුලා සාකච්ඡා කරනකොට විතරයි අපි දන්නේ මේකේ මගේ දෝෂයක් විතරක් නෙමෙයි කාටත් තියෙන එකක් කියලා ඒක ලොකු දැනුමක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දිගු කලක් තුළ භාවනා කළේ අනිත්‍ය භාවනාවයි. මට ආනාපාන සති භාවනාව කරන විට හිස රදයක් හටගනී. ස්වාමින් වහන්සේ මේ සඳහා මා කළ යුතු දේ වටහා දෙන්න. ආනාපාන සතිය නම් නිකන් ආනාපානය කරන හිත රදයක් ආවනම් කොහොමද මම උත්තර දෙන්නේ? සතිය පිටවන්න නැතුව නිකන් ආනපනේ කරනොත් ඉස්සරහදයක් එන්න ගත්තා නම් එහෙම. මල මගුලක් වෙන වහකණ්ඩ වෙන්නේ. දැන් හුස්ම ගන්නකොට ඉස්සරහදයක් එනවා කියලා නෙමෙයි කියන්නේ. මේ සතිය කියන වචනේ දැම්මට පස්සේ මේකට gadu ගනිලා උණ ඇවිල්ලා. නිකන් හුස්ම ගන්න ඉවරයි. ආනපන සතිය කරනවා කියලා වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේ මේ අනිත්‍ය භාවනාව කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මොකේ අනිත්‍යද ඔය කතා කරන්නේ? අපි අනිත්‍ය බලන මොකක් රූප ධර්මයක් ගන්න එපා. ආනපානේ කරන්නත් කියලා මම කියන්නෙත් නෑ. ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්නකොට මොකද්ද පේන්නේ කියන්නේ? මේක තමයි මම කියනවා gedirin කියන ඉසේකක් උන් අරගෙන විඳවනවායි කියලා හොඳට පట్టල වාඩි වෙලා ඉන්න මම දැන් මෙතන ඉන්නවායි කියනකොට මොනවද අනිත්‍ය කරන්න යන්නත් එපා ආනපානේ හොයන්න යන්නත් එපා. මොනද පේන්නේ කියලා බලන්න ඒක කවදා 21ක් වෙන්න බෑ වෙන්නම බෑ ඒක මට අත පොළවේ ගහලා කියත හැකි හොඳට පටල වාඩිලා හොඳට සැහැල්ලු කරගෙන මොනද මට පේන්නේ කියලා බලන්න ඒක 21ක් වුණා ඒක පැහැදිලිවම කායික රෝගයක් අනපනේ අභාගන යන්න එපා ඒ නිසා මූලික උපදේශවල තියෙන පළවෙනිම උපදේශ ටික වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එක බලන්න. එතකොට අනිත්‍ය භාවනාවක් නෙවෙයි, ඒක ආනපනසති භාවනාවක් නෙවෙයි. ඒක පටන් ගන්න බොහොම හොඳ, සරල, ඍජු කාටත් කියලා දෙන්න පුළුවන් ක්‍රමයක්. එව්ව නැතුව උඩාතු අල්ලන්න යන්න එපා. එතකොට තමයි වැටිලා අමාරු වෙන්නේ. මේ නිසා ඉස්සල්ලාම ඉන්න ඉරියව බලන්න. එතකොට ප්‍රශ්නට උත්තරය හම්බෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යමි. මේ දිනවල මුළු සුළං රැල්ල මෙතම වරන් ඇතු ආශ්වාසත් ප්‍රශ්වාසත් වෙත අවධානය යොමු කරමි. එවිට සියුම් වෙමින් පවතී. එහෙත් ඇතම් විට මුළු පරයන්කේ පුරාම හුස්ම රැල්ල තද වෙමින් පවතී. එහෙත් දැනේ වෙහෙසයි. මගේ අඩපාඩුවක්ද? කරුණාකර පැහැදිලි කරන්න. ඔබ වහන්සේට නිදුක් බව වේවා. මේ වෙහෙස කර තිබුණට දැරිය හැකිනම් දරාගෙන යන්න පුළුවන් නම් මේ ආනාපානේ එක හැඩයක් නැහැ එන්නේ විපරිණාමයටපත් වෙනවා වෙනස් වෙනවා කියන එකයි සිද්ධ වෙන්නේ මේක හොඳයි මේක නරකයි කියලා ගන්න එපා දැඩි වෙහෙසක් නැත්තම් අටුවචන් වහන්සලා පැහැදිලිවම කියනවා කවදාකවත් ආනාපානේ මතුවෙන දේවල් නොදැරිය හැකි මට්ටමට යන්නේ හැබැයි වෙහෙසක් දැනෙනවා මොකද කැලේ හිට මීහරක දැන් ගමේ බැඳලා නේ තියෙන්නේ කූඩුවේ හිටපු කුරුල්ලා කූඩුවට දාලා නේ තියෙන්නේ ඌ කැමැති වල්මත් වෙන්නේ ඒ නිසා වෙහෙසක් දැනෙනවා. නමුත් ආනපාන පිළිබඳ වැඩි තොරතුරු ලැබෙනවා නම් ගමන ඉදිරියට යනවා නම් ඉවසාගෙන දැරිය දරාගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න ප්‍රතිශක්තිය කියලා එකක් එහෙම නැත්නම් දැරීමේ ශක්තිය කියන එකක් වැඩෙනවා. දැරීමේ ශක්තිය කදාකත් වැඩෙන්නේ අභියෝගයක් නැත්තනක. දැන් හිතට අභියෝගයක් දීලා තිනවා අරමුණක් දීලා තිනවා. එතකොට එයා උද්ඝෝෂණ කරනවා. අපි උද්ඝෝෂණයෙන් වර්ණත කරන්නේ දිගට මිදිරට නිසා කෙටියෙන් කියනවනම් මේ දැනෙන වෙහෙස දරාගෙන ඉන්න පුළුවන් නම් මේක ජයග්‍රහණයක් කියලා ප්‍රතිපදාවක් කියලා ඉදිරියට යන එක තමයි මේකට දෙන්න තියෙන ඍජු උත්තරේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාවත් පිම්බීම හැකිලින් භාවනාවත් අතර වෙනස්කම් මොනවාදයි පැහැදිලි කර දෙන මෙන් ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වෙනස්කම් කියලා දෙන්න පුළුවන් යම් ප්‍රමාණයක් මම දන්නේ නැහැ. නමුත් මොකද්ද සබාවට ඇති වැඩේ? අවුලක් වෙන එක විතරයි. ඒ නිසා Tamanට වැටෙන ආනාපාන ඒක දිගේ යන්න, Tamanට වැටෙන බිම්බිමයන් ඒක දිගේ යන්න, මේවා කහසන්දනය කරන එක නෙවෙයි භාවනා වැඩමුළුවකදී අපි කරන්නේ. එතකොට වෙන්නේ හිත අනිවිහිත වෙනවා. හිතට ගොඩාක් අනවශ්‍ය ප්‍රශ්න මතුවෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා Taman කරන්නේ Taman ප්‍රකට මොකද්ද? ඒ කෙනා ඒක අරගෙන යන්න. අල්ලපු ගෙදර එක්ක නම් මොකද කරන්නේ? අරගෙන යනකොට මේ කිරුවොත් මොකද්ද කරන්න ඕන කියන අනවශ්‍ය සැක දාගන්න එපා. ඒ නිසා මම මේක නිකන් සාමාන්‍ය මතක් කිරීමක් කරනවා. Tamanට ප්‍රකට වෙච්ච දේ තමයි Tamanගේ පෙත ගමන් මාර්ගයේ ඒක මිස මේ ඔක්කොම සංසන්දනය කිරීම සැකේ වැඩි කිරීමක් ඇති කරනවා. එහෙම නැත්නම් විශ්වාසයේ බිඳීමක් ඇති කරනවා. චින්තාමේ දේවල් ඉස්සර කරන්න යොමු වෙනවා ප්‍රත්‍යක්ෂයේ පසුබානවා. සමහර විටක ධර්ම දේශනාවලදී ඕක අපි සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. නමුත් මේ වගේ වෙලාවල් වලට මේ ගත්තොත් වෙන්නේ ඔක්කොගේම මනස දෙකට දෙතවර වෙනවා. ඒ නිසා මේක අපි දැනට ඉවසාගෙන ඉදිරියට යන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී හුස්ම වැටෙන ස්ථානයේ පැහැදිලිව දුටුපසුව ඉන් එහාට භාවනාව පහසුවෙන් වඩවා ගන්නේ කෙසේද? ස්වාමීන් වහන්සේ කාර්නිකව මේ පහදා දෙන්න. මේ විදිහට හුස්ම වදින තැන දැකීම තමයි මෙතෙක් කරන ගිය භාවනාවට ඉදිරිපින්මක් ආශිර්වාදයක් පහසුවක්ද එහෙම නැත්නම් ඒක දැකීම කරදරයක් හිරිහැරයක්ද කියන එක කිව්වොත් මට කියතයි. කරගෙන යන බහනකට මෙහෙම හුස්ම වදින තැනක් දැකීම ඉදිරිපින්මත්ද නැත්නම් කරදරයක්ද කියලා. ඉදිරිපින්මක් නම් කරුණා කරලා ඒකේ වාසිය අරගෙන ඉදිරියට යන්න කරදරයක් නම් පමණක් අපි සාකච්ඡා කරලා ඒක අයින් කරමු. එහෙම නැත්නම් අර තිබුණ එකටම දැන් අතිරේක ලාභයක් නෑ හම්බෙලා තියෙන්නේ. දිගින වැඩේම කරගෙන යනවා. ගත්තර ස්වාමින් වහන්සේ සිහිය පාත්වාගෙන පරයන්කෙන් සිටින විටදී සෑහෙන වේලාවක් එසේ සිටිය හැකියි. වරණ ඇතුලේ සමහර විටදී විනාඩි 10ක් 15ක් පමණ. නමුත් පරයන්කෙන් හිඳ ආනාපානයට සිත යොමු කරන විට නොයෙකුත් රිදීම් දැනීම ඇති වේ. කරුණාකර මේ පාදා දෙන්න. පිරුවන් සරණයි. ආයතරක් කියන්නේ. සිහිය පවත්වාගෙන පරයන්කෙන් සිටින විටදී සෑහෙන වේලාවක් එසේ සිටිය හැකියි. වරන් ඇතුලේ තියෙන අපේ අnder සමහර විටදී විනාඩි 10ක් 15ක් පමණ. නමුත් පරයන්කේ හිඳ ආනාපානෙට සිත යොමු කරන විටද නොයෙකුත් නිදීම් දැනීම නැති කරුණාකර මේ පහදා දෙන්න. ඒ නිසා අවශ්‍යතාවයක් නැහැ ආනාපානෙට හිත යොමු කරන්න. අපේ සතිපට්ඨාන භාවනාවක් නම් සතිය පවතිනවා නම් මොනම දෙයකටවත් අනිත්‍ය දුක්ඛ මෙනෙහි කරන්න බුද්ධානුස්සතිය කරන්න මෛත්‍රිය කරන්න කාය මොනකටවත් ඕනේ නැහැ. ඒ සතියට යනකොට සතිය ගන්නවා ඊගාවට යන්න ඕනේ අරමුණ එයා කියලා දෙයි. කෙලෙසිච්ච මනසකින් දෙන හැම දෙයක්ම අවුලක්. ඇහැට කුණ වැටෙනවා. ඒ නිසා තමයි තේරෙනවා විනාඩි 10 15ක් ඉන්න ඉරියව්වේ හෝ මොකේ කරේ සතිය පවතිනවනම් ඒක ලොකු ජයග්‍රහණයක් කරලා එහෙමම අලහප ගන්න නැතුව එහෙමම යන්න රෙන්ඩේකට අනවශ්‍ය අරමුණු දාන්න එපා. ආනාපානයවත් අමෝරාවෙන් දාන්න එපා. අරක කරන්න බැරි නම් පමණක් ආනපන දාන්න. ඒක යනවනම් දිගට යන්න දෙන්න. ඒක මේ මූලික උපදේශ පන්තියේ පරියංක භාවනා කෙලවරේදී වාක්‍ය දෙකක් ඇතුළු වුණා. Taman ඉඳ ගන්නකොටම Tamanට තේරෙනවා නම් දැන් හිත විස්්‍රාම වෙලා හොඳට හිස් බවටපත් වෙලා යනවනම් ආය ආනපන හොයන්න යන්න එපා. ඒ හම්බෙච්ච ස්පාසු තුළ දිගට හිතට විවේක වෙන්න අරින්න විස්්‍රාම වෙන්න අරින්න එහෙම නැතුව මේ විදියට නානපානේ වගේ දේවල් දාන්න යෑමෙන් අර පෑදීදියට බොරදී එකතු කරා වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මට උදරේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ කම්පන තත්වයට සියුම් වේ. පසුව නොදැනෙන තත්වයටපත් වේ. සමාධිගත වේ. ඊටා ගැඹුරින් මතුවන විවිධ හැඩ ඇති විවිධ පාට ඇති කුඩා රූප මතු පිටට වීත් කැබලි බවට පත් වී සුනුවිසුනු වී නොපෙනී යයි. සමහර අවස්ථාවලදී ඊටමත් නිශ්චල හුදකලා අවකාශයක සිටනා බව හැඟේ. මේ தત્ත්වය ක්‍රමයෙන් වර්ධනය වී පැවතුන අවධියකදී ක්‍රමයෙන් විවිධ සිතුවිලි ප්‍රවාහයන්ගෙන් සතිය අවුල් කරයි. නමුත් නැවත නැවත සතිමත් වේ. ආගන්තුක සිතුවිලි වලින් සිතේ ඒකාග්‍රතාවය බිඳ දමයි. සමාධිය දුර්වල තත්ත්වයටපත් වේ. නමුත් ඔබ වහන්සේ පැහැදිලි කළ පාංශුදෝවන සූත්‍රය ඇසුරෙන් ඇසූ බණ ශ්‍රවණය කර යලිත් මෙනෙහි කිරීම ආරම්භ කරමි. එය වඩා වඩා භාවිත බහුලීගත කිරීමෙන් தত্ত্বය යහපත් අතට ඇරී ඇති බවක් හැඟේ. දැන් පෙර මෙන් පහසුවෙන් සමාධිමත් නොවේ. සතියට බාධා පැමිණේ. නමුත් වඩා උනන්දුවෙන් නැවත නැවත කිරීමෙන් වඩා සුලභ ප්‍රබල සමාධියකටපත් වේ. සතිය පවත්වා ගත හැක. සිරුර සැහැල්ලු වියයි. නොදැනෙන තත්වයටපත් වේ. විසමුදිනින් යම් කිසිවක් පිටවන තයක් දැනේ. විටක සිරුර ඉහළ යන බවක් දැනේ. මේ தත්ත්වය පිළිබඳව ඔබ වහන්සේගෙන් කමටහන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට පින් සිදු වේවා. ආගෙන එනකොට පේන්න තියෙන්නේ පුංචි පුංචි දුර්වලතාවයක් තියෙදි පවත්තන සතියත් ඒ දුර්ලතා නැත්තම් බාධක වැඩි වුණාට පස්සේ පවත්වන සතියත් අණුව වැඩි වැඩි කරදර වැඩි වැඩි දැරීමේ ශක්තියකට මුහුණ දෙන්න ලෑස්ති ගතියක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් කමඨාන සුද්ධ කිරීමක් කියලා මේකට කියන්න පුළුවන් ඕනේ නම් නමුත් මතක තියානින්න අපි පටන් ගන්නකොට භාවනා ශාලාවට ඇවිල්ලා ඔක්කොම පහසුකම් ටික දීලා ඒකේ ඉන්නේ නැතුව අපි සක්මනට ගියාම ටිකක් කරදරයි. ඒ තීදී සතිය පවත්වනවා. ඉතින් එදිනෙදා වැඩ කරනකොට ඊටත් වැඩිය කරදරයි. ඒ සතිය පවත්වනවා. අන්තිමට පරියන්කේදී ඉස්සර කරදර වෙච්ච දේවල් තියෙද්දි බාධා නොවි යන්න පුළුවන් ගතියක් එනවා. එnde එnde දැරිමේ ශක්තිය, එnde එnde යොසීමේ ශක්තිය වැඩෙනවා නම් ඒ හා සමාන සතියකුත් එක්ක තමයි ගමන යන්නේ. ඉතින් මේකේ අවස්ථා දෙකක් විස්තර කරන්න උත්සාහ කරනවා. බණ ඇහුවට පස්සේ මේ යනවයි කියලා. ඉතින් ඉස්සරහට Tamanට පැමිණෙන බාධක වල හැටියට, කරදර වල හැටියට කිසිම දෙයක් හිත කරදර ගන්න නැතුව මම මේ කරදරෙත් විනිවිදින්න ඕනේ හරහා දකින්න ඕනේ විෂිතුරුව දකින්න ඕනේ කියලා යන්න පටන් ගත්තොත් ඒ කරන කරන හැම ප්‍රයත්නයකදීම සතිය අන්නරේ ලබනවා සතිය ප්‍රනීත වෙන්න පටන් අර ගන්නවා එතකොට පේන්නේ වැඩි වැඩි දුක්වලදී වැඩි වැඩියෙන් සතිය ප්‍රනීත වෙනවා වැඩි ප්‍රාණවත් වෙනවා ඒක නිසා ඉස්සර දුක් වශයෙන් ගත්ත බාධක වශයෙන් ගත්ත දේවල් දැන් සාධක වශයෙන් අරගෙන එනේන දෙයට මුහුණ දීමේ ශක්තිය වැඩෙනවා. ඉතින් ඒකෙදි කමටහනක් අවශ්‍ය කරන්නේ අදිෂ්ඨාන ශක්තිය පැමිණෙන ඕන දෙයකට මුහුණ දීමේ ශක්තිය දිගට තියාගෙන කාලසටහන කඩා ගන්න නැතුව නිතිපතා කරන්න කියන එක තමයි කියන්නේ. මේකම පුරුදු කරන්න. ස්වාමින් වහන්සේ හුස්ම රැල්ලට සිත යොමු කරගෙන සිටන විට හොඳට හුස්ම ඇතුල්වීම පිටවීම වැටහෙනවා. ඒ දෙස බලා සිටින විට යම් ස්ථානයක ස්පර්ශයක් පමණක් වැටහෙන අවස්ථා එනවා. වරහන් පිළ තියෙනවා එක් එක් අවස්ථාවලදී ස්ථානය වෙනස් වෙනවා. ස්පර්ශය දෙස බලා සිටින විට ඒද නැති වී සතියෙන් සිටි බව වැටෙනවා. වැටහෙනවා. ටික වේලාවකින් නැවත අරමුණු පැමිණ හුස්ම රැල්ල නැවත ඇති වෙනවා. සෑම අවස්ථාවකම මේ ආකාරයට සිදුවමින් භාවනාව කෙරෙනවා. මේ සිදුවන ආකාරය නිවැරදිද? ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුව පතමි. මේක ලියලා තියෙන තාලෙට පෙන්වන්න දන්නේ අරමුණක් ඇතුව සතිය පවත්වන හැටි සහ අරමුණක් නැතුව අරමුණ ගෙවුනට පස්සේ සතිය පැවැත්වීම දෙක බුණු වෙන අවස්ථාවක් කියලා. ඒක නිකන් ඉස්කෙඩියා ජලජ සතෙක් පස්සේ උගේ කර්මන් ලයින් වෙලා ඌ ගෙම්බෙක් බවටපත් වුනාම ගොඩ ඉන්නත් පුළුවන් වතුරේ ඉන්නත් පුළුවන්. උබේ ජීවි බවටපත් වෙනවා. යෝගාචර ඉස්ලාම සතිය පිටුනකොට සම්ප්‍රදාන කුල කරන අරමුණක් ඇතුව ආනාපානිය ඇතුව. පස්සේ හොඳට ආනාපානිය ගෙවෙද්දි සතිය පුරුදු කරනකොට සම්පූර්ණ ආනාපානිය නෑ අරමුණක් නෑ නිමිත්තක් නෑ සංඥාවක් නෑ සතිය තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා අරමුණක් ඇතිකොට සතිය මෙහෙමයි නැතිකොට මෙහෙම සතිය මෙහෙමයි කියලා ඒ දෙක අතර තට්ටු මාරුවක් යනවා. වරින් වර අරමුණ එනවා වරින් වර නැති වෙනවා. ආය එනවා ආය නැති වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔගේ කෙලවර උපේක්ෂාව පෙන්වන්නේ අරමුණක් තිබුණත් අරමුණක් නැති වුණත් හිත සලා ගන්නෑ. හිත දුක් කරදර ගන්නෑ. දිගටම සතිය පාත්තා. ඒකට අනිමිත්ත සතිය කියන්න පුළුවන්. අනිමිත්ත සමාධිය කියන්න පුළුවන්. ඉතින් මේ දෙකටම හුරු කරන්න ඉතින් ගොඩාක් කාලයක් අරමුණ ඇති වෙනකොට නැති වෙනකොට දෙකේදීම සතිය පැවැත්වීම තමයි කරන්න තියෙන්නේ. දැන් ඒකට පොට පෑදිලා තියෙනවා. ඒ වගේම කියන එකනට මේක පිළිබඳව යහ කල්පනාවකුත් තියෙනා වගේ පේනලා පේන්න තියෙනවා ලියලා තියෙන එකේ ධෛර්ය පිණිස කරන්න තියෙන්නේ අරමුණ තිබුණත් අරමුණ නැති වුණත් සති ධාරාව අඛණ්ඩව පවත්වාගෙන යන්න උත්සාහකරන කරනකොට කරනකොට කවදා හෝ අරමුණක් නැති තැනට සතිය අවදි වෙන්න වෙන්නේ අරමුණක් නැති වෙලාදී නැති බව දැනගෙන සතිය අවදි වෙන්න අවදි වෙන්න එයාට නිකන් නිින්ද ගියාට පස්සේ මට නිින්ද ගියා කියලා දැනගන්න පුළුවන් ඥානෙ වගේ එකක් පහළ වෙනවා. දැන් සාමාන්‍ය කරන්නේ නිින්ද ගියාට පස්සේ නිින්දින්න බව දන්නේ නැහනේ. නමුත් මෙතනදී නිින්ද ගියාට පස්සේ මම දැන් ඉන්නේ නිින්දක විස්්‍රාම වෙලා තියෙන්නේ ඒක හොඳයි කය තැම්පත් හිත තැම්පත් වෙන්න තියෙන දේවල් වෙනවා රුධිර ගමනේ සිද්ධ වෙනවා ස්නායු වැඩ කරනවා ඒ ටික නමුත් මම සම්බන්ධ නැහැ. මේක තමයි හිතට කාට තියෙන තියෙන ලොකුම සාන්තිය. මේක අවදීන් දෙන්න හදන්නේ දැන්. අරමුණ ක්‍රමයෙන් ගෙවන් වෙනවා කලබල වෙන්නේ නැහැ. තිබුණට හොඳයි නැති එක කියලා ඒ අනාරම්මනේ පවත්තන සතිය, අනිමිත්තේ පවත්තන සතිය බහුලීගත කිරීම සඳහා දන්න දහංගටයක් දාන්න. දන්න විදිහට මේක පෝෂණය කරන්න කියලා කියන්නේ. ගරු කටයුතු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාසයක් ප්‍රශ්වාසයක් යනුවෙන් සිතමින් භාවනා කිරීම සුදුසුද? ඒක මෙහෙමයි ඉතින්. එහෙම මෙනෙහි කරන්නේ නැතුව උන සතිය පිහිටවනවා නම් මෙනෙහි කරන්නම අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීම තමයි අරමුණ තේතත් ලං කිරීමට, ආද කිරීමට, උත්සන්න කිරීමට, ආසන්න කිරීමට උදව් වෙනවා නම් කරන්න. ඒක හරියට පාලාංශ පන්ති පාඩම් ගන්නකොට අයන්න කළු ලැල්ලේ ලියලා ඒකට අඩිකෝදුව ටීචර් තියෙනකොට බන්ති ඔක්කොම අයනෝ කියලා හයියෙන් කියනෝනේ. එහෙමනේ අපි අකු ඉරලා නැත්තේ. නෝ ටික ලොකු වුණාට පස්සේ අයනෝ කියලා කියන්න ඕනේ නැහැනේ අපිට අයන දකින්නකොට මම අදහස එනවා. දැන් අපි පත්තරක් කියනකොට අයන අල්මන් මායන අම්මා කියලා කියන්නේ නැහැනේ. මිනේ කිරීම අවශ්‍යයි පුරුදු වෙන කාලේ. පුරුදු වුණාට පස්සේ මිනේ නොකරුණත් යන්න බැරි නිසා සුදුසු නම් තමයි. හැබැයි පරෝජනේ සලකලා පාවිච්චි කරන්නේ මේක දිගටම ගෙනියන්න ඕන කවන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන පරයන්ක භාවනා වාරයේදී මට මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් හොඳින් සතිය පිහිටුවා ගතිමි. දෙවනි පරයන්කේදී සිතුවිලි අධිකව ගලා යම නිසා එම භාවනා වාරය හොඳින් කරගත නොහැකි විය. එසේ වූයේ මන්දයයි කරුණාවෙන් පාදා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් මාර්ගඵල අවබෝධයට මේ කුසල් හේතු වාසනා වේවා. ඒකට ඇත්තට අපිට හේතු හොයන්න ආසාව නම් එනවා. ඉතින් අපේ හැටි නමුත් ඒක ඔක්කොම විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. හේතු රාශියක් නිසා ඒක සිද්ධ වෙන්නේ. අපිට කරන්න තියෙන්නේ දැනට බයපක්ෂව යම් වෙලාවක බාධාවකින් තොරව සතිය සමාධියේ සමෘද්ධ වෙන පරියන්ක තියෙනවනේ. අන්න ඒවට දෙන්න පුළුවන් උපස්ථාන කරලා කලින් නැගිටලා හරි ඒක හොඳට ඉතිරි පැතර වැඩෙන්න බලන්න. අනික් වෙලාවල් වලත් මට සක්ම සහිත විලිනවා බාධා වෙන නොකර ඉන්නේ නැහැ. ඒක දිහා බලනවා අර වෙලාවට හරියන එක හෝ මේලා වර්ධිනේක මට ආණ්ඩු කරන්න බෑ. ඒක සිද්ධ වෙනදී මට මේක නිරීක්ෂකයෙක් වෙන්න පුළුවන්. අරකට ආස කරන්නත් එපා මේකට වෛර කරන්නත් එපා දෙකටම සමසිතින් දිගට කරගෙන යනකොට සප්පාය කිරියාය සප්පාය කිරියාය සම්පාදේති සච්ච සක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා මේ ක්‍රමේ වඩන්ඩ උපක්‍රම තුනක් පසු කාලින ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා අටකථාචාර්යවරු සප්පාය කිරියාය සම්පාදේති කියලා කියන භාවනා හරියනකොට ඒකට ආධාර උපකාර වෙන සැප කරුණු තියෙනවනේ උදේ පාන්දර නම් හැමදාම උදේ පාන්දර එකට ගන්න ඉඳගන්නේ පද්ද පරියංග නැහැ එහෙමම වාඩි වෙන්නේ. ඉඳගත්තේ උතුරට හැරිලා නම් උතුරට හැරිලාම ඉඳින්න. අන්නේ විදිහට හරියන කරුණේ සපෙලා දෙන්න. සක්කච්ඡ කිරියාව කියලා කියන බොහොම ආදර ගෞරවයෙන් එක්කරනද දේව කාර්යයක් රාජකාරියක් බුද්ධ කෘත්‍යයක් වගේ කරලා අනිකුත් වැඩ බහාතබලා හෝ ඒකට කරපන. සාතච්ඡකාරීව සම්පාදේති කියලා කියන්නේ හැමදාම සතතෙන් එක කරනවා. වෙන වැඩ තියෙනවා කියලා අතාරින්න නැතුව නිතිපතා කරනකොට ඒ ආනිසංශය ගන්න පුළුවන්. අන්නේ විදිහට මුලක් ගහක මුලක් ඕජාව තියෙන දිහාට හැදිලා යන්නේ කොහොමද? කවුරුත් කියලා දීලා නෙවෙයිනේ. පෙනිලත් නෙවෙයිනේ. මුල දන්න ඕජාවට යන හැටි. ඒ වගේ Taman දැනගන්න Tamanට සතිය වැඩෙන්නේ මොන තැනදීද? එතෙන්ට අනුග්‍රහ කරලා සකච්ඡාකාරී වෙලා සතතෙන් කටයුතු කරනකොට දවසින් දවස දවසින් දවස Taman තුලම මේකට අවශ්‍ය ක්‍රම සහ විදි වැඩෙන්න පටන් ගන්නවා. වරදින දේවල් ගැන වැඩිපුර හිතරතර ගන්න එපා. හරියන පැත්තට පොහොර දාන්න. නැත්තම් මම යන්නේ මම කියන වචනෙන් කියනවනම් වැල යන පැත්තට මැස්ස ගහන්න. එතකොට සාර්ථකයි වැඩේ. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේදී සිත විසිර යනෝදී භාවනා අරමුණේ තබා ගන්නේ කෙසේද යන්න අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. එහෙම කෙටි ක්‍රමයක් තියෙනවා මාත් කැමති ඉගෙන ගන්න නෑ. තියෙනවනම් මම දන්න කෙනෙක් ඉන්නවා මටත් කියලා දෙන්න. එහෙනම් දැන් මම අවුරුදු 30 ගාණක් භාවනා කරනවා. තාම මට හම්බෙලා නැහැ. මම කරන්න හදන්නේ වත ගාගෙන කොහොම හරි කරනවා. එහෙම දෙයක් තියෙනවා මම හිතන්නේ සුපර් කීල්ස් මාකට් කීල්ස් වල සුපර් මාකට් හොඳටම විකින්න බඩුව වෙයි. බඩු නැහැ. එනිසා තට තටම තටම තටම යන්නේකයි තියෙන්නේ. එතකොට හරියන ක්‍රමේ ටික යන්තම් පොඩි ක්‍රමයක් හම්බ වෙනවා. එච්චරයි. නැත්තම් කට්ටිය හිතන්නේ මේක තොග සිල්ලර විල් තාමර ගන්න පුළුවන්. හෝල්සේල් ගන්න පුළුවන් බඩුවක් ඇති අපි තන දන්නේ නැතුව වෙන්න දී ඇති ස්වාමීන් වහන්සේ කාට ටෙලිෆෝන් නම්බර එක ඇති ගණ්ඩායි හදන්නේ නෑ අප්පා ඌ නෑ ඒ නිසා තියෙන ටික අරගෙන යන්න ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආලෝක නිමිත්තක් දැකීම අනිවාර්යද ධානය ලැබුවා කියන්නේ ආලෝක නිමිත්ත දැකීමද ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා මේ භාවනාවේ ආනාපානයමත් අනිවාර්ය නෑ ආනපනි වල නිමිති බලනවා කියලා කියන්නේ ඒ වෙනම වැඩක් වෙන වැඩක් නෙවෙයි මේකෙත් හම්බ වෙන්න පුළුවන් මේ හදාගත්ත රූප රාමකට භාවනා හැඩගස්සන එක නෙවෙයි වැඩි ආනාපානයවත් අවශ්‍ය කරන හොඳට පටල වාඩි වෙලා ඉන්න ඉරියවට හිත දාලා බලන්න හොඳටම ඇති මේ ඔක්කොම කොහෙන්ද කටපාගෙන හඩම් කරන ආපු ලයිස්තු මට එකක් කියද හැකි අලුතෙන් බුද්ධ ධර්මයට ආව පිටරට මනසුන්ට එකක්වත් ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා සතිය වඩන්නේ. මේගොල්ලෝගේ නිවන් දකින්න ආලෝක නිමිති ලබන්න, ධ්‍යාන ලබන්න ඒ බයිලා බොකුත් නැහැ. ඒ මිනිසුන් තද අසහනයක් තියෙනවා. සීදීනසා ගන්න තරම් අසහනෙන් නිකුත් වෙන මොනවද වුණත් හොඳයි. අපේ කට්ටිය භාවනා කරන්නේ ධ්‍යාන ලබන්න, ආලෝක නිමිති ලබන්න, උඩින් යන්න, දිබ්බ චක්කු ලබන්න, අනුන්ගේ හිත ලබන්න කියලා පිස්සු හොඳ එක කියලා මම කියන්නේ ඔබට. පිස්සු වල හොඳ එක. මේ තියෙන අසහනෙ නැති කරන්න බුදුහාම රබණ කියලා තියෙන්නේ. මේගොල්ලෝ ආනපනයක් අල්ලගෙන. ආනපන හොඳයි. ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් හිත gedෙට්ට ගන්න. මම දැන් මෙතන කියන තැනට ගන්න. එතකොට ඕන දෙයක් කරන්න යන්න. ඒ නිසා මේ මේ ප්‍රශ්නට කියන්න තියෙන්නේ ආනාපානයවත් අනිවාර්ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. වෙනත් ක්‍රම රාශියක් තියෙනවා මේ ඇති හැටිය දැන ගැනීමට. ඒ ඇති හැටි දැනගෙන ඉන්නේ අසවල් දේ කරන්න ඕනේ. අසවල් දේ වෙන්න ඕනේ කියලා පෙරමග ලකුණු මොකක්වත් කියලා නෑ සරුවචනාංශේ සියල්ල අනිත්‍ය බව නම් කියලා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් පැත්තක දාලා සතිය වැඩිවීමට හිතගත යොදන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා හිඳීමයි කරන්නේ. දැන් ආශ්වාස ප්‍රශ්වාස ඊට සියුම් ලෙස වරින් වර දැනෙනවා. ඒ වෙනුවට සිතුවිලි පැහැදිලිව පෙනෙනවා. අභ්‍යන්තර ලෝකයේ තුල හුදකලා වීමක් ඒ දෙස බලා සිටිය හැකි ගතියක් තියෙනවා. ඊටා පැහැදිලි ලෙස එන සිතුවිලි පේනවා. මම ඉන්න බවක් තේරෙනවා. හොඳින් එන සිතුවිලි පේනවා. එන සිතුවිලි හරි පැහැදිලි ලෙස පේන අතර ඒ දෙස බලා ඉන්න විට මට ආගන්තුකෙක් විදියට සිතුවිලි ලෙස බලා දෙස බලා ඉන්නවා. මගේ ඉන්නවා වගේ දැනෙනවා. ඒ වෙලාවට සිතේ සමාධි ගතියකුත් තියෙනවා. නමුත් එය ප්‍රභාෂර ගතියක් නෙවෙයි. ඉදිරියට යෑම සඳහා උපදෙස් ලබා දෙනමින් ඉල්ලමි. නිර්වාන් සරණයි. බසර බසට යනකොට විස්තරය ඔච්චර හුඟක් පිරිසුදුමදි. නමුත් මුලදී නම් ඇත්තටම හොඳ විස්තරයක් ඉදිරිපත් වෙනවා. මේකෙදි කියලා තියෙන එකෙදි ගන්න තියෙන්නේ අපි අඳුරලා දෙනකොටම භාවනා ආනාපානිතම ගුරුසුර තීරණවා ආනපන්තික යාළු වෙන්න යාළු වෙන්න හාද වෙන්න හාද වෙන්න ලං වෙන්න ලං වෙන්න උත්සන්න වෙන්න උත්සන්න වෙන්න ආසන්න වෙන්න ආසන්න වෙන්න එක සිවුම් වෙනවා ඊට පස්සේ මේදී මෙතකොට හිතවිලි ටිකක් ඇවිස්සෙනවා වේදනාව ඇවිස්සෙනවා නමුත් ඒතියෙද්දිත් එවුව ගැන ගණන් ගන්න තු ආනපානෙම දිගේ ගියොත් අතිසූක්ෂම බාටපත් වෙනවා ඒ අතිසූක්ෂම වෙන කතාව ගොරෝසු සියුම් වෙලා සියුම් අතිසියුම් වෙන කතාව පැත්තක තියෙද්දි බාහිර අරමුණුත් එක්ක කතා කරන්න පටන් ගත්තොත් ඒව එන්නෙන් ලොකු වෙනවා වගේ තමයි පේන්නේ. ඒකට හේතුව පටන් ගන්න අරමුණ සියුම් වීමයි. ඒ නිසා කතා ශරීරේ යන්න ඕනේ මූල කර්මස්ථානට සාපේක්ෂව. එතකොට එන්නේ එන්නේ සියුම් වෙනවා සුකුම වෙනවා භාවනාව වැඩෙනවා. වැඩෙනකොට හිත සියුම් වෙනවා, ප්‍රීණිත වෙනවා. එතකොට හිතවිලි බොහොම ප්‍රකටව, වේදනා ප්‍රකටව සද්ද ඊටාම තීක්ෂණව ඇහෙන්න පටන් ගන්නවා. නමුත් ඒ හිත දියුණු වී හිත ප්‍රනීත වීම නිසා වෙන එකක්. දියුණුව දිගට අපේක්ෂා කරනවා නම් කියනවා ඒ තියෙද්දි අල්ලගත්ත මුල් කරගත්ත ආනාපාන දිගේම පුළුවන් තරම් ගෙනියන්න. අරවත් කාගෙන තියෙද්දිම දරාගෙන විනිවිදගෙන ආනපන දිගට යන්න යන්න යන්න යන්න සියුම් වෙන්න වෙන්න වෙන්න ඒක භාවනායේ දියුණුවක් කියන එක උපමානයක් විදිහට ඉස්සරහින් තියාගෙන කරගෙන යන්න. නමුත් අතරමැදදී අර හිතවිලි වේදනා සත්‍ය යම් ප්‍රමාණයකට අවධානය ගන්න හදනවා අපි. උද්දීපන වීම හරහා ඒකට අහු වෙන්නේ නැතුව ප්‍රයෝග ඥාන වලින් දිගටම පවත්වන ආනාපානයේ සියුම් භාවය හරහා යන්න කියන එක තමයි මේ වෙලාවේදී පොදු උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ආහාර නවාතැන් සියලු පහසුකම් ලබා දී සරණාගමනයේ පිහිටුවා නිවන් මාර්ගයේ දොර විවර කර දෙන ඔබ වහන්සේට සංඝයාට අප ණය ගැතිය සංඝයාගේ දේ පරිභෝජනය කරන අප කෙසේ හික්මිය යුතුද මෙම ස්ථානයට කෙසේ අනුග්‍රහ කළ යුතුද ඒක අපි ඇත්තටම ඊයේ හන්දෑම කියලා දීලා තියෙන ප්‍රතිපදාව අපි හිතන නැත්නම් මේ වැඩි කාලයක් හිටපු පිටිස වශයෙන් අපි හිතනදී අපි කියලා තියෙනවා. ඉතින් ඒ ටික ශක්ති ප්‍රමාණෙන් කාය කාය වචන දෙක හික්ම ගැනීම සීල ශික්ෂාවෙන් ඊටසේ සමාධි භාවනාවෙන් චිත්ත භාවනාවෙන් ඒ ප්‍රඥා භාවනාවෙන් දිගට කරගෙන යන්න ඒ දැනට ඊයේ හවසේ ඉඳලා පෙන්නපු ඒ විවස්ථා සහ කාලසටහන් වලට අමතරව මොකක්වත් ඕනේ කරන්නේ ඒ ටික අපි පටන් ගන්නකොටම givisumට දීලා තියෙනවා. ඒ ටික කරනවා නම් ඒක ලොකුම අනුග්‍රහයක්. මේ දාන දෙන අයට කරන අනුග්‍රහයක්, නිසන් වලට කරන අනුග්‍රහයක්, තම තමන්ගේ භ්‍රමචරියට කරන අනුග්‍රහයක්. ඒක හැම කෙනෙක්ම කරන්නේ කැපකිරීමක් කරා. හැම කෙරීම කරන්නේ හික්මීමක් කරා. වෛලජ්ජාවක් කරා. ඒක නිසා මේ හැඟුම්බර වෙන්න එපා. සංඝයාට ලැබෙන දේ නෙවෙයි අපි දායකයන්ට කියලා දෙන්නේ. කියලා දීලා තියෙනවා අපි භාවනා වැඩ පිළිවෙලක් කරනවා ඒකට අටසිල් රකින්න ඒගොල්ලන්ට අපි ඕගොල්ලෝ කැම කැමති නම් දෙන්න කියලා ඉතාලම සන්තෝෂෙන් දෙන්නේ. ඒ නිසා සංඝයාගේ දෙකින් අනවශ්‍ය විදිහට ගැනීමක් හෝ ඊගේ සංඝයාට හානියක් හෝ දායකයාට සංඝයා පෙන්ලා ගියන්න එහෙම මොකක්වත් නැහැ. ඒ ඇත්තෝ රිට්‍රීට් එක යන දවස්වල කියලා යනවා එන ගිහියෝ අටසිල් රැකලා ඉන්නාට දාන දීලා වඳිනවලු. මොකද ඒගොල්ලන්ගේ හීනයක් මේක. මේ වගේ වෙලාවක අපිටත් ඇවිල්ලා ඉන්න ලැබේවා කියලා. මං ඒක කියන්නේ කොහොමද දන්නවද? මං කියන්නේ දානේ දීලා ලැබෙන සැපේට වැඩිය දානේ කාලා ලැබෙන සැපේ කියලා. අපි දායකයන්ට කියන ඔබට ඔච්චර දන් දීලා සැපයක් තියෙනවා. ඔබට කොච්චර සැපයක් හම්බෙයිද කවුරු හරි තම්බලා දෙන බතක් කාලා භාවනා කරන්න හම්බුනොත්. ඊම මම දකින්නේ මෙලෝ වශයෙන් අපිට හම්බෙන ආනිසංශ. දානේ දෙනකොට මෙච්චර සැප නම් දානේ කනකොට කොහොමද? ඔයගොල්ලෝ දන්නවා දවස් 4කට. දැන් මම අවුරුදු 30 ගාණක් අනික කට්ටි තඹු දාන්නේ කාලා බුදුම ජොලියක් තියෙන අනු කවුරු හරි හදලා දෙන බතක් කන එක කුඹුරු මම ඊට ඉතර ගෝවිතක් කරලා තියෙනවා. අරක් කරන කුඹුරු හාලා තියෙනවා. කුඹුරු මඩ තියලා තියෙනවා. වීවා පුරලා තියෙනවා. මම දන්න කොච්චර දුෂ්කරද කියලා. මේ වගේ වෙලාවක කුඹුරකට බැහැලා මේ මඩේ වැඩ කරනකොට මුල්ලු ඇඟ මුල්ලු අස්සම දාඩිය. මඩ. මඩ සූට් එක ගහනට මඩ තියෙන පිඩල්ලට කොටනකොට වතුර බාර පච්චස් ගාලා ඇවිල්ලා උණු වතුර වදිනවා මූණේ. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකප් කරන්න දෙයක් නැහැ නේ. කාටවත් පෙන්වන්න දෙයක් නැහැ නේ. ඒ වෙලෙට තව තව පච්චස් ගාලා එකක් වදිනවා. බත් කනවා කියන එක ලියසි නෑ. ඉතින් එහුවෙගේ කවුරුර ඉච්චර මහන්සිලා උයලා ගෙනලා කන්න දුන්නාට පස්සේ ඇත්ත ඒක අමාරුයි. නමුත් ඒ ඇත්ත දන්නවා ඒ ඇත්තන්වත් මෙහෙම පැත්තකට වෙලා පිරිසුදු සීලයක් රැකගෙන ඉන්න බෑ. ඉතින් ඉන්න අයට වඳිනවා. ඒ නිසා පුළුවන් තරම් අපි කවුරුත් විහිළු කරන්න හදනවත් නෙවෙයි, රවට්ටන්න හදනවත් නෙවෙයි. අපි අවංක ප්‍රයත්නයක් කරන්න. ඒ නිසා හංගුම්බර වෙන්න එපා. හැබැයි විවස්ථා ගන්නත් එපා. කල යුත කරන්න. එතකොට අපින් වෙන්න ඕනේ කෙරෙන්න ඕන යුතුයකම කෙරෙන්න. ඉතින් ඇත්තට මම මම ස්තුති ලබන්නන් අතර ප්‍රසිද්ධ ප්‍රධාන තැන හිටියට මම මොකක් කරන්නේ මම මොනක් කරන්නේ මං කරන්නේ මේ කෙරණ දේවල් බලාගෙන සන්තෝෂයෙන් උඩටලා ඉන්නවා මිසක් මම මොනවක්වත් කරන්නේ මම ස්තුති කරනට එහෙමයි එහෙමයි කියලා ඉතින් මම ටිකක් ගන්නවා ස්තුතිය ටික. එච්චර තමයි මම කරන්නේ. හැබැයි ස්තුතිය ලබන්න ඕනේ කරලා දෙන්නේ ඒ සාසු විශාල අමාරුකින් ගැට ගන්න ගීකයක් දාලා ඇවිල්ලා මේ කටයුතු කරන ඔය ඇත්තෝ. අපි ඒක දෙන්න ලෑස්තියි. ඕගොල්ලොත් ඒක ගන්න විවස්ථාව තියාගන්න අතරමැද. එයින් එහාට මොනවාක්වත් හිතන්න එපා. ඒ විවස්ථාවේ සියලු පව් ගෙවිලා තියෙනවා. සියලු ණය ගෙවිලා තියෙනවා. අපේ යුතුයකම් ටික කරනකොට අනෙක් සියලු දේවල් පෙළ ගැහිලා එනවා. හොඳ අපි පැයකුත් පැයකටයි කාලේ සීමා කරලා තියෙන දැන් පැයකුත් විනාඩි 30ක් ගත වෙලා තියෙනවා. ඒක නිසා මම හිතනවා අපි පරියන්කේ සඳහා තුනට රැස් වෙන වෙනුවට නෑ අද කරන්න බෑ. අද කෙරුවොත් ඔක්කොම පමා වෙනවා. අද තියෙන ප්‍රශ්න අපි හෙට හවසට ගන්නවා. 3යි කාලට රැස් වෙමු පරියන්කේ සඳහා. එතකොට 3යි කාලේ ඉඳලා අපි 4 වෙනකන් සාමික පරියන්කයක් මෙතන කරන්න බලාපොරොත්තු වෙනවා. පිරිමියන්ට කැමැතිනම් ඉහළට ගිහිල්ලා ඉහළ සක්පම් මළු තියෙනවා භාවනා ශාලා පාවිච්චි කරන්න පුළුවන්. කාන්තාව යෝගින් සඳහා විහාර මළුව තියෙනවා. පල්ලෑයක තියෙන. ඇත්තටම පල්ලෑය සක්මන් සුද්ධ කරලා නැහැ කවුරක්වත්. මේක අතු ගාලත් නැහැ තනකොළ ගලවලත් නැහැ. ඒ නිසා ඒකට පොඩ පොඩ යෙදিলা ඒක සුද්ධ කරලා මෙතන වැලි තියෙනවා කැමති නම් දාගෙන සක්මන් වල ටික හදාගන්න. ඒකල අපි 3යි කාලට නැවත මේ පරියන්කයකට රැස් වෙනවා කියලා මතක තියාගන්න. ඒ මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා.